අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගණ්ඩාය බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ චකෝ ආවසෝ අරිය ශාවකෝ විඥානංච පජානාති විඥානංච සමුදයංච පජානාති විඥාන නිරෝධංච පජානාති විඥාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාකෝ ආවුසෝ වරිය ශාවකෝ සම්මා දිට්ඨිකෝ හෝති තී කරුකටේතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ක්‍රමයෙන් මේ සම්මා දිට්ඨි සූත්‍රය අනුව සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ පෙන්වන තවත් ධර්මපරියායක් එනතම් විඥාන හරහා ධර්මපරියායක් කරා එළඹිලායි තියෙන්නේ. ඉතින් අපි ඊයේ මේකට පිවිසුම් මාර්ගයක් වශයෙන් මේ විඥාන නාම රූප මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යය මේ පරිසම්පාදයේ තියෙන ඊ타මත්ම ගැඹුරු ස්ථානයේ බව ਸਰවචන් වහන්සේගේ විග්‍රහයක් ඒ විපස්සී ਸਰවචන් වහන්සේගේ ඉතිහාස කතාවත් එක්ක සම්බන්ධ කරගත්තා. ඒක නිසා මේක අඳුර ගන්න අමාරු වෙන්නේ ඒක පොළාපයින් නිසා. අපේ මනස සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය යන්නේ රේකී ක්‍රමයට මේ නිසා මේක වෙනවා මේ නිසා මේක වෙනවා කියන කවබෝධ කරන්න අපි ලෑස්ති. ඒ දේ නිසා නැවත අර මුල් දේ ඇති වෙනවා කියන එක අපිට දරා ගන්න අමාරුයි. ඒක නිකන් නිදර්ශනයක් වදියට කිව්වොත් අපිට හිතා ගන්න පුළුවන් මමක් දරුවෙක් ප්‍රසූත කරයි කියලා. එතකොට මේ මවගේ මව විසින් දරුවට ඒ ආත්ම භාවය ලැබලා දෙනවා. නමුත් මේ දරුවෙක් ප්‍රසූත කිරීමෙන් ගෑණියෙක් අම්ම වෙනවයි කියන එක හිතා ගන්න අපිට අමාරුයි. ඒක නිසා අම්මෙක් ප්‍රසූත කරන්නේ දරුවා තමයි. දරුවෙක් හම්බුනේ නැත්නම් ඒ නිකන් ගෑණියක් විතරයි. අම්මා වෙන්නේ නැහැ. අම්මා වෙන්නේ ඉපදිච්ච දරුවා ඉපදෙනවත් එක්කමයි. ඒ නිසා අම්මා කෙනෙක් දරුවෙක් ප්‍රසූත කරනවා දරුවා ඒත් එක්කම අම්මා කෙනෙක් ප්‍රසූත කරනවා. ඒක අපි අපි කොහොමඩක්වත් අපි හිතන්නේ මේ අම්මා දරුවා ප්‍රසූත කරන එක නම් අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම නමුත් දරුවෙක් ඇතිවීම හරහාමයි සාමාන්‍ය ඥානු මිනිස්සෙක් අම්මා කෙනෙක් බාඩපත් වෙන්නේ. ඉතින් මේක හිතා ගන්න අමාරුයි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් සරුවචන් වහන්සේ මේ බුදු බවටපත් වෙලා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේදී ඒ සූත්‍ර අවසානයේ ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධයක් ලැබුවා නම් බුදුහාමුදුරුවෝ නිකම්ම බුදු විතරයි. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයටපත් උනේ එක ශ්‍රාවකෙක් ඉස්සල්ලාම ධර්මය අවබෝධ කරලා පස්සේ. නිසා සරුවච්චන් වහන්සේ අර සෝවාන් මාර්ග පලස්ත ශ්‍රාවකෙක් බිහි කරා කියන එක නම් අපි බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් පිළිගන්නවා. නමුත් මේ අඤ්ඤා කොණ්ණඤ්ඤ හමුදුර තමයි බුදුහාමුදුරෝ සම්මා සම්බුදු කෙනෙක් කෙරුවේ කියලා අපි එච්චර පිළිගන්න ලෑස්ති නැහැ. ඒ අඤ්ඤා කොණ්ණඤ්ඤ හමුදුරෝ ඒක අවබෝධ කෙරුවේ නැත්තම් එතන 18 කෙලද්දකෝද හිටියලු බ්‍රහ්මයෝ බුදුහාමුදුරෝ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. ඒ බ්‍රහ්මයන්ට බණ කියලා අවබෝධ කරාට මේ එක නරයෙක් හිටියා. ඒ නරයට තේරුණා යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධා මේ කොච්චර වැදගත්ද කියනවනම් ඒ අඤ්ඤා පොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අවබෝධය ලැබුවට උදම්මනුවේ බුදුහාමුදුරු අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදුජානනාංශයේගේ ඒ කෙල්ල පැමිණීම සිකප්පත්ත කොත් පැලදීම සිද්ධ වුණේ එක්කෙනෙක් අවබෝධ කරපු නිසා. ඒක නිසා ගෝලියෝ තමයි ගුරුන්නාංශගේ වටිනාකම. අපි හිතන්නේ ගුරුන්නාංශය තමයි ගෝලෙන්ගේ වටිනාකම කියලා. ඒ නිසා මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය අපි හැම වෙලාවෙම අව탁සීරුවකට අවඥාවට අවචාවට ලක් කරලා තියෙන්නේ. නමුත් මේ නාම රූප නිසා විඥාණය පහළ වෙනවා. ඒ විඥාණයම නැවත නාම රූපය යෝජනා ඉස්තිර කරනවා සාධාරණීකරණය කරනවා මේ දෙන්නගේ මේ පිට කසා ගැනීමෙන් තමයි මේ ගමන යන්නේ කියන එක අපිට තේරුම් ගන්න බැරි ඒ විඥානය විසින් පහළ කරන නාම රූපේම අපිට තමන් ඇති කරපු විඥානයේ සාධාරණීකරණය කරන කරනවා යෝජනා ඉස්තිර කිරීමක් කරනවා මේ දෙන්නට දෙන්න පිටකසා ගැනීමක් නැතුව මෙම් පැවැත්ම බෑ ඒක නිසා මේ නාම රූපේ හරහා විඥානයක් පහළ වෙනවා කියන එක විඥානේ හරහා නාම රූපයක් පහළ වෙනවා කියන තරම් ලේසි නෑ නිසා මේක පච්චුදාවත්තන්ති කියලා කියනවා පොළාපයින් ගතියක් තියෙනවා ඒක නිසා ඒක තේරුම් ගන්න අපි මෙතෙක්කල් හිතාගෙන ගියේ මේ රේකී ක්‍රමය අපි අකුරු ලියනකොට මම මේ සිට දකුණට ලියනවා මේ තමයි රේකී ක්‍රමය ඒක නිසා අපි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ මේ විදිහට. නමුත් ඒක අපිට කරකිනවා ඒ දේම අනිත් පැත්ත හැරෙනවා කියන එක තේරුම් ගන්නකොට හුඟක් වෙලාට පමයි. ඒක තේරුම් ගන්නෙත් අමෝරාවෙන් වගේ. ඒක තමයි මෙතන තියෙන ගැටේ. ඉතින් ඒක නිසා අපිට අර එතෙන්ට එනකන් ආපු පාරේ ඒකෙත් ඇත්තට මේ හැම සම්දිස්ථානයකම මේ වගේ පච්චුදාවත් අන්ති කියන පටිච්ච සම්පන්න ගතිය හරහ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් එකිනෙකා එකිනෙකා ප්‍රත්‍ය වෙනවා කියන එක සිදු වුණා ඒකේ තාමත්ම සටකපට ක්‍රමයට සූක්ෂම ක්‍රමයට එහෙම නැත්නම් අපි එක පැත්තකටම යොමු කරන විදිහට සියුම්ම රහස රැඳිලා තියෙන්නේ මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා විඥාන නිසා නාම රූප පහළ වෙනවා කියන මේ කටයුත්තේදී ඒක නිසා මේ මහායාන ක්‍රමයට මේක පෙන්වනවා කියනවා තනි අතේ අප්පුඩිය සද්දේ මොකද්ද කියලා. තනි අතෙන් කවදාකවත් අප්පුඩිය ගන්න බෑ. ඒ නිසා අප්පුඩිය වදින්නම් අත් දෙක එකට වදින්න ඕනේ. ඒ නිසා ඒ දෙකක සහ සහයෝගයෙන් සහ සම්බන්ධයෙන් තමයි මේ පටිච්චසමුපාද ගමනේ මේ හැල්ම මේ තේමාව මේ භවය මේ පැවැත්ම සිදු වෙන්නේ. ඒ නිසා මේ ඇති කරන නාම රූපය අපිට විඥානයේ පහළ කිරීම හරහා තමයි අපි මේ පැවැත්ම එහෙම නැත්නම් කියනවා නම් අපි දැකපු දේ මත අපි මතිමතාන්තර මිච්ඡාදික්ටි මිච්ඡා සංකල්ප යෙදීම හරහා තමයි ඒ විඥානයේ පැවැත්ම සිදුවෙන්නේ. අපි දැකපු දුටු දේ දුටු මතින් නැතර කරා නම් ඒ විඥාණයට පැවැත්මක් කරගෙන යන්න බෑ. නමුත් ඒ ඇති කරපු දැකීම හරහා ඇතිවෙච්ච දේ සාධාරණීකරණය කරමින් ප්‍රපංච කරමින් ඒව ගැන කතා කරමින් ඉඳ ඉඳ ඒ නාම රූපේම අපිට විඥාණයට සාධාරණ කිරීමක් කරනවා යෝජනා ඉෂ්ට කිරීමක් කරනවා ඒක නිසා ඒ සෙන් බුද්ධ ආගම නැත්නම් මහායාන බුද්ධ ආගමේ සඳහන් කරනවා කිසිම හත් දවසක් ගිහිලවත් යන්න බැරි තරම් කැලයක් මැද හඳුන් කැලයක් මැද විශාල ගහක් ඇදගෙන වැටුනොත් ඒ අහන්න කෙනෙක් නැති මේ මහ කැලේ සද්දයක් ඇති වෙයිද කියලා අනව ගහ වැටිලා. අහන්න කෙනෙක් නැත්තම් ගහ දරබර ගාලා ඇදගෙන වැටෙන එකේ සද්දයක් ඇති වෙයිද? අහන්න හිටියොත් තමයි සද්ද සද්දයක් බාරපත් වෙන්නේ. නැත්තම් හද්ද කැලේ ගහක් වැටුනට ඒක සාධ්‍යයක් වෙනවද? එතන ස්පර්ශයක් ඇති වෙනවද? එතන මේ විඥානයක් වැඩ කරනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් ඒ වගේ තැන්වල තියෙන දේවල් මේ වර්තමානට අරගෙන තමයි අපි මේ ප්‍රශ්න නගන්නේ. තීරමක් කරගන්න බැරි Tamanට මේ වර්තමානවත් බේරගන්න ප්‍රශ්න තියෙද්දී හද්ද කැලයක් මැද ගහක් වටනොත් එතන සද්ද තියෙනවද කියලා අපි කොහෙන් විසඳන්නේද? අපිට මොනවද තියෙන ආයුධ උපකරණ මොනවද ඒවට තියෙන අඩුම කඩම විසඳ ගන්න. ඉස්සලා කිකිලි දාවේ නැත්තම් පිටරේ දාවේ කියලා ඉතින් ඕන තරම් විසඳන්න පුළුවන්. නමුත් මේක විසඳුම් මාර්ගිකුත් තියෙනවා මේ වර්තමානයේ මේක සිදුවෙන හැටි අල්ල ගන්න පුළුවන් නම් ඒ දකින දකින හැම එකක්ම අභිරමණය කිරීමෙන් අභිවන්දනය කිරීමෙන් අජෝසනය කිරීමෙන් අභිවදනය කිරීමෙන් තමයි අපි අර කරපු වැඩේ විඥානයේ විසින් මේ වෙනකොට ප්‍රසූත කරන ලද්ද විසින් ඒ විඥානය සාධාරණීකරණය කරනවා. ඉතින් ඒ නිසා අපිට යමක් දැක්කට පස්සේ නොකිය ඉන්න බෑ. අපිට විශේෂ දෙයක් සිදු වුණාට පස්සේ ඒක අබිරමණය නොකර ඉන්න බෑ. අපිට ඒකට ගෙවද ගන්න නැතුව ඉන්න බෑ. ඒ ගෙවද ගැනීම නිසා ඊගාට පහළ වෙන හැම චිත්තක්ෂණයක්ම ගියා ගියා මයය අල්ලගන්න බැරි වෙන විදියට පහුවෙනවා. නමුත් අපි හිතනවා අපි දිගටම 100න් හිටියේ. අපි දිගටම අවදියෙන් හිටියේ කියලා අවදියෙන් තමයි නමුත් අර වෙච්ච දේ වමහරා කමෙන් ජීවත් වෙන්නේ අපි. අලුතින් කෑමක් කරන්න බෑ වමහරා කන වෙලාවේ. ඉතින් මේ ගතිය 100%ක්ම නතර කෙරුවොත් වමහරා කෑම 100%ක් නතර කෙරුවොත් දාර්ශනිකෝ කියන එක දාර්ශනික පැත්තෙන් සිය දිනස ගැනීමක් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ටිකක් වමහරා කන්න වෙනවා. නමුත් කන රාත්තල් ගන්න දන්න එක විතරයි මේ සතියෙන් කරලා දෙන්නේ. මම ආරා ගෑම නතර කරන්න බෑ. ඒක මේ ජීවත් වෙනකම් කරන්න වෙනවා. මේ අපේ ජීවිතේ වැඩි හරියක් තියෙන්නේ පැමිණෙන වර්තමාන චිත්තක්ෂණ මොන දීමක් නෙවෙයි. මේ පහුවෙච්ච චිත්තක්ෂණත් එක්ක ගැට ගහමින් අභිරමණය කරමින් අභිවදනය කරමින් අජෝසනය කරමින් ගත කරන බව දන්නවනම් එහෙනම් බලන්න අපි ඔක්කොම එකයි. අරයට වැඩිය මම අඩුයි වැඩි කියන දෙයක් නැහැ. ඒක නිසා සරුවචනහන්සේගේ මේ උගන්වීමේ තියෙන්නේ මෙන්න මේක හැකිතා අඩු කරොත් අපිට දැනගන්න පුළුවන් විඥානයේ විසි මේක ප්‍රසූත කළාට විඥානයේ නාම රූපේ ප්‍රසූත කළාට ඒ නා ප්‍රසූත කරලද නාම රූපේ හරහා නැවත විඥානයේ සාධාරණීකරණයක් කරන්නේ නැත්තම් මේ විඥානයට ආහාර නැතු වෙනවා මේ විඥාණයට පොහොර නැති වෙනවා එතකොට එයා කෙන්චි වෙන්න පටන් ගන්නවා දුර්වල වෙන්න පටන් අර ගන්නවා ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා අනිදස්සන තත්ත්වයටපත් වෙනවා ඒක තමයි මේ භාවනා ප්‍රතිපදාව අපි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් කතා කරන්නේ ඉතින් මේ විඥාණය කෙතෙක්ද මොකක්ද කොහොමද කියන ප්‍රශ්නයක් සාරිපුත්තු සාංශම නගලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරනවා මේ විඥාණය චෛමේ භික්කවේ විඥාන කාය. මේ විඥාණය අපට මේ සම්මුති ලෝකයේ දැක ගන්න පුළුවන් හය ආකාරයකට පෙනී හිටු නැත්නම් එයාට වෙස්මුණු හයක් තියෙනවා. 18 සන්නි කරනකොට එකම යකා තමයි ඔය එකම යකානේ එක මිනිහා තමයි සන්නි 18 බැඳගෙන නටන්නේ. වෙස්මුණු විතරයි වෙනස් වෙන්නේ. ඒ වගේ විඥාණයට වෙස්මුණු හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. යම් යම් දෙයක් ආධාර කරගෙන ගින්නක් හට ගන්නවද ඒ ගින්නට ඒ නමේ දෙනවා. පිදුරු වලින් හට ගන්න ගින්නට පිදුරු ගින්න කියනවා. ගොම වලින් හට ගන්න ගින්නට ගොම ගින්න කියනවා. දරෙන් හට ගන්නට ගින්ද දරගිනි කියනවා නැත්නම් ගින්දර කියනවා. මේ විදියට මේ විඥාණය ප්‍රකට වීම සඳහා යම් යම් ආයතනයක් පසුබිමක් මුල් වෙනවද ඒ නමින් ඒක හඳුනනවා. ඉතින් මේ විදියට මේ විඥාණය හය ආකාරයක ප්‍රසිද්ධ වෙලා පවතින්න පුළුවන් බව කෙනෙක් තේරුම් ගන්න ඕනේ. නමුත් එහෙම බවක් විඥාණය ක්‍රියාවේදී පේන්නේ නැහැ. එයා හැම වෙලාවෙදීම මේ තණ්හාමාන දිටි නිසා එක අංශයක් ඉස්මතු කරගෙන අනිස් සියල්ලම යටපත් කරගෙන කාබාසිනිය කරගෙන ڇප්ප කරගෙන ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා අපි ජීවත් වෙනවා කිව්වට හයෙන් එකයි ජීවත් වෙන්නේ. අනික එක්කම ඒ ජීවත් වෙන ආයතනය මගින් අනිත් එක ڇප්ප කරනවා කියන එක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ බව දන්නවනම් අපි මේ දන්නවයි කියන්නේ මොනව දැනගෙනද? අපි දන්න නොදන්න බව දන්නේ නැහැ. අපි මේ එකක් දන්නවා කියනකොට පහක් අමතක වෙනවා. ඒ බව දක්නාසුලුව. ඒ බව අවදියෙන් ගත කරනවා නම් අපි සක්මන් කරනකොට අපිට තේරෙවි. අපි වම දකුණ වශයෙන් ඒ සක්මනේ එකලස් වෙලා ඉන්නකොට සද්ද වගේකුත් තියෙනවා. කුරුල්ලෝ අපි සක්මන් කරුවා කියලා සද්ද නොකර ඉන්නේ නැහනේ. ඇලදොල ගංගා නතර වෙන්නේත් නැහනේ. හුලං හමන එක නතර වෙන්නේත් නැහැ. ඒ වගේම එලිමාන සක්මන් කරනවා අපිට සීත උණුසුම වේදනා ශරීරයේ අවයව මෙහෙම වේදනක් තියෙනවා. ඒ වගේම හිතවිලි වගේකුත් යනවා එනවා. ඉතින් යම් වෙලාවක හිත හොඳට මේ වම දකුණෙම හොඳට පట్టල වුණොත් පේන්න පටන් ගන්නවා මට මේක දිගේ යන්න පුළුවන් හැබැයි මේ බාහිරේ තියෙන දේවල් හැම වෙලාවෙම ඇවිල්ලා යෝජනා කරමින් ඉන්නවා ඒ විඥානයේගේ අවධානය ගන්න. නමුත් මේ මෙනෙහි කරමින් ඒ තියෙන වමේ දකුණේ තද ගතිය සිසිල් ගතිය උණුසුම සිසිල සාදී ව්‍යංජන අනුව්‍යංජන ආදී අංග ප්‍රත්‍යංග ආදී සටහන් ආකාර බලමින් ගියොත් අරවන් නැති ගානටම දුර්වල කරන්න පුළුවන් යම් වෙලාවක තඩමාරුවක් ආවොත් දැන් මේ සද්දක් තියෙනවා වම දකුණක් තියෙනවා මම මොකද්ද බලන්න ඕනේ කියලා. ඒ මාරුවේ තියෙන දුර්ලභම ඇති විඥාණයට අර වම දකුණේ තියෙන කම්මැලිකම ඒකාකාරී ගතිය නිසා ඉබේම සද්දවලට ගිලේ මන්දර සද්දවලට දොස් කියනවා. මේ කුරුල්ලෝ හයියෙන් කෑ ගහනවා. ගංගා ඇලදොල ගලනවා. මට සක්මන් කරන්න දෙන්නේ නැහැ. හැබැයි මේ යෝජනාව ඇවිල්ලා තිබුණා කලිනුත් නැති ස්ථිර කරේ නෑ මොකද අපි මේ වමේ දකුණේ හොඳට ඉස්තාවර වෙලා තිබුණ නිසා. ඉතින් මේ විඥානයේ ක්‍රියාවක් තමයි වම දකුණ බැලුවත් නමුත් පේන්න තියෙනවා මේ විවිධාකාර පැති වලට යන්න පුළුවන්කම තියේදී මෙතෙක්කල් සතිය දන්නේ නැති කාලේ භාවනා නොකරපු කාලේ මේක කිසියම් චාරයක් නෑ අව්‍යාපාර විදිහට එයාට ඕනේ ඕනේ පැත්තෙන් රංගනීය කරා. මම නැත්තම් නන්නතර වුණා. දැන් අපි එකට යන්න ගියාට පස්සේ හුඟක් සතිය දිනුනාට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේවා තියෙනවා ඒ දේවල් වලට විඥානේ යොමු වෙච්ච ගමන් ඒ දේ සාධාරණීකරණය කරනකොට මේ වම දකුණ නිකම්ම අවලංගු වෙනවා ඒක අභාවයට යම් වෙලාවක යෝගාවචර හොඳ අදිෂ්ඨාන ශක්තියක් ඇතුව හොඳ සතිය විතක්කයක් සහ ਵਿਚාරයක් සහිතව ඉදිරියට යනවා නම් යාර කියන්න පුළුවන් දැන් මේ වේදනා සද්ද හිතවිලි තියේදී මට සද්ද කාපට් එකක් උඩ ඇවිදිනා වගේ වේදනා කාපට් එකක් උඩ ඇවිදිනා වගේ හිතවිලි කාපට් එකක් උඩ ඇවිදිනා වගේ ඒව උඩ යන්න. මේ විදිහට මේ විඥානයේ තියෙන මේ හය අවස්ථාව දකිනකොට අපිට පුළුවන්ද මිනිස්සෙක් වශයෙන් මේ හයටම විවෘත වෙන්න එහෙනම් පූර්ණත්වයට අවදි වෙන්න එහෙනම් මේ හැම විභවයක්ම සමථයක් දකින්න. ඒ සාමාන්‍යයෙන් ඔය රේකී ක්‍රමයට බැලුවොත් මේක හිතට වද්දා ගන්නත් අමාරුයි. එහෙම නැත්තම් ක්‍රියාවත් කරන්න තමයි අත්දකින්න පුළුවන් වෙයිද කියලා අමාරුයි. උදාහරණයක් වශයෙන් කියනනම් අපි ඇඟිලි පහ දික් කරලා දබර ඇඟිල්ලෙන් ඇල්ලුවොත් අපි අනික් ඇඟිලි හතර අතහැරෙනවා. මැද කිල්ලෙන් ඇංගුවොත් ඉතුරු හැට හදනවා. අපි වලලු කරෙන් ඇල්ලුවොත් මැණික් කටුවෙන් ඇල්ලුවොත් එතකොට පහම අවුවෙනවා. එනිසා මේ පහක් බවට පත් වෙන්න ඉස්සලා ප්‍රകൃතියන ප්‍රകൃති තියෙන අවස්ථාවක් තියෙනවා. අන්න එතනින් අවු ඇල්ලුවොත් ඒ විඥාණය දාම චක්කු විඥාන, රෝත විඥාන, ගාහන විඥාන ආදී බවට පත් වෙන්නේ නැතිව මැද තැනදී ඒ අල්ලා ගන්න ප්‍රයත්නය තමයි අපි මේ භාවනා කරනකොට රූප කර්මස්ථානය පිළිබඳ හොඳ අවධියක් ඇති කරගෙන ඊට පස්සේ වේදනා සංඥා සංස්කාර කියන පහු කරන යනකොට අපිට ඕනේ නම් බොහොම විචිත්‍රව නංගන් සහිතව මේ චක්කු විඥානේ සෝත විඥානේ ගහන විඥානේ ආදි වශයෙන් රැඳෙන්න පුළුවන්. නමුත් ඒකටවත් යන්න ඉස්සලා ඊටදී ප්‍රාග් අවදීයේදී ඒ දෙයක් බවට පත් වෙන්න ඉස්සෙල්ලා විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්න ඉස්සෙල්ලා විඥාන නිදර්ශනයක් පෙන්වන්න ඉස්සෙල්ලා මූල අවදී නතර කරන්න පුළුවන් නම් ඒ කියන්නේ සංස්කාරයාට පෙරක් තෝරන්න බේරන්න දෙන්නේ නැතුව ඊට ඉස්සෙල්ලා අවදී නතර කරන්න පුළුවන් නම් අපි ඒකට සාමාන්‍යයෙන් භාවනා ජීවිතයේදී කියන්නේ සංඛාර උපේක්ෂා ඥානය කියන කිසිම දෙයක් බවට පත් වෙන්න ඉස්සෙල්ලා මේ ඇඟිල්ලෙන් ඇඟිල්ලෙන් අල්ලනවට වැඩිය පළලු කරෙන්ම අල්ලනවා. ඒ අල්ලගුවට පස්සේ ඔක්කොම අහුවෙනවා. නමුත් අර මෙතෙක්කල් සංසාරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වශයෙන් නම් කර කර නම් කර රස විඳපු දේ වෙනුවට දැන් අහුවෙන්නේ ඒ දේ හදන්න පුළුවන් මූල ශක්තිය කල් අවස්ථාව ප්‍රාග් අවදිය එතකොට අපේ ඒ විඥාණයම කියනවා අහුනේ නෑ වගේ කියලා මොනවාක්වත් මොකක් බඩපත් වෙලා නෑනේ දැන් තාම තියෙන එක හදන්න පුළුවන් තත්වෙනේ. අපි නිකන් කියනවා තෙල් පැණි නැත්තම් කැහුඳ පංජන් කියලා. ඉතින් තෙලු පැණි තියෙන මේක කොණ්ඩ ගවුම් හැදුවද අතිරා හැදුවද මුං කැවුම් හැදුවද තාම මොකුත් නැහැ. තෙලුයි පැණි තියෙනවා. මේ මූල ශක්තිය තියෙනවා. අන්න එතෙන්ට යෑම මේ බටහිර මානසික විද්‍යාව ගැන යටි හිතට යෑමක්. එහෙම නැත්නම් භාවනාවේදී අපි කරන්න හදන්නේ විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබන්න ඉස්සර වෙලා අපපතිත්‍ිත තත්වයකදී නිදර්ශන වශයෙන් පෙන්වන්නසලා අනිදර්ශන තත්වයේදී කලල අවස්ථාවේදී ප්‍රාග් අවස්ථාවේදී අල්ලන එක. ඒ කියන්නේ උලම් බදන්න හදනවා වගේ. මෙමෙ ඇල්ලුවාට අහුවෙන්නේ නැහැ. මොකද අපේ හිත අපේ ඉඳුරන් එකසේ සටන් කරනවා එහෙමනම් අහුවෙන්න දෙයක් තියෙන්න ඕන කියලා. ඉතින් පුත්තඥයා කියනවා එහෙම අහුවෙන්න දෙයක් නැහැ කියලා. ආර්යයන් වහන්සේ කියනවා අල්ලනවා නම් අල්ලන්න ඕනේ ඒක විතරයි කියලා. ඒක නිසා සරුවචාන්සිය දේතානුපස්සනා සූත්‍රයේදී කියනවා පෘ탁ජනයා යමක් ඇතයි කියන්නේ නම් මට ලොකු දෙයක් ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් හම්බුණයි කියනවා නම් ඒක ආර්යයන් වහන්සේලාට ශූන්‍යයි. ආර්යයන් වහන්සේලා යමක් ඉතාම ගෞරවයෙන් අල්ලනවා නම් ඒක පෘ탁ජනයට ශූන්‍යයි. පෘ탁ජනට එහෙම දෙයක් නෑ. එයා ඉතින් සම්ඩු කරනවා තියෙනවා නම් පහට පෙන්නපා. ඉතින් හැඩයක් පෙන්නපන්. ගඳක් පෙන්නපන්. රසයක් පෙන්නපන්. කිසිම ආකාර ලිංග නිමිති ಉದ್ದೇಶ ඉල්ලනවා. දැන් අර ප්‍රාග්ගවදී කිසි දෙයක් පාඩපත් වෙලා නැහැ. ආන්නේ එතෙන්ට අනන්තවත් අපේ හිත භාවනා හිත කියන්නේ නැත්තම් අපේ හිතේ යනවා කවදාකවත් ඒක නිවනක් විදියට ඒක විඥානයාගේ නිරුද්ධ වීමක් විදියට භාවනාවේ ලුකුම ජයග්‍රහණක් විදියට හඳුනන්නේ නැති නිසා අර මැනිකට් පය වැඩිච්ච කණා වගේ. ඒකට පයින් ගහලා නැද්ද කෙනතරම් මේ ගාලා පය වැදුනයි කියලා විසිකොල්ල යනවා. ඒක මැනිකක් බව දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට භාවනා ක්‍රමයක් කියලා දෙන අතරම සිද්ධ වෙනවා ධම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා දෙන්නේ. සිද්ධ වෙනවා යෝනිසමංසකාරය කියන්නේ මොකද්ද කියලා. සිද්ධ වෙනවා මේ සංඛාරයගේ නිරුද්ධ වීම මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඒ නිසා සරුවචනාංශේ කාටත් පහසුකම ඒක උන්ට අල්ලන්න පුළුවන්. වර්ග කරන්න පුළුවන්, හැඩ බලන්න පුළුවන්, නිමිටි ආකාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අංග ප්‍රත්‍යංග බලන්න පුළුවන් එක හොඳට අල්ලගනිකෝ. ඒ කියන කලිය ශරීරය දිහා බලපන්. නැත්නම් ආනපන දිහා බලපන්. නැත්නම් පිම්බි මැකිලි දිහා බලපන්. නැත්නම් වම් දකුණ දිහා බලපන්. ඒක හොඳටම ඒකේ සීමාව, මරියාදාව, ඕදිය ලම් නම් කරගෙන මේක තමයි කියලා අපි නිමිටි කරනවා කියන එක. ආලම්බණය කරනගෙන ඒක එල්ලෙනවා. ඒ ඒ අල්ලගත් ආරමුණේ ආරම්භනේ එළියෙ. එළිය මේක නැවත නැවත බලන්න කියනවා. දැන් එතන කෘත්‍ය දෙකක් වෙනවා. ඒක ආලම්බණයක් ගත්ත ගමන් ඒක නිමිත්තක් ගත්ත ගමන් ලෝකයේ අනිකුත් නිමිටි වලින් අපි නිදහස් වෙනවා. දැන් අල්ලගත්ත නිමිත්ත දාන්නවා. මේක මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒකට අපි ස්වභාව ලක්ෂණ කියනවා. ආකාර ලිංග නිමිටි කියනවා. අංග ප්‍රත්‍යංග කියනවා. ව්‍යංජන අනුව්‍යංජන කියනවා අස්තර විස්තර කියනවා මේක දිගේ බලාගෙන ඉන්නකොට ඒක හරියටම මේ විනිවිදින ස්වරූපේට සරුවචනාංශේ මේක නැවත නැවත අරමුණු මතු කරලා මේ අරමුණ මතු වෙන දිහාව හට ගන්න දිහාව ඒකේ මූලය මේ ලෙඩක් ජාතික මට්ටමේ තියෙන ලෙඩක් අල්ලගත්තට පස්සේ රෝග ලක්ෂණ උඩ සනීප කරන එක තමයි සාමාන්‍ය ස්පිරිතාලේ කරන්නේ. නමුත් වෛද්‍ය පරීක්ෂණාගාරවල මේකේ මූලය හොයනවා. මූලය හොයනකම් දෙපාර්තමේන්තුවට කියන්න බෑ தත්ත්වේ පාලනය කරයි කියලා. ඒක නිසා අපි අරමුණ දීලා අරමුණ එන මුලට යන්න කියනවා. යන්න අමාරුයි මොකද යනකොට අර මෙතෙක් අරමුණ අඳුනාගත්ත ඒ ආකාර ලිංග නිමිටි මොකද්ද වෙනව? අල්ලන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් අතහැරලා දානවා. මේක නිකන් ආන්දායාව වල්පත ගත්තාදී මේ යන්නදල කොහොම අල්ලන්නද එන්නේ ඉස්සලා කොහොම අල්ලන්නද කියලා. නමුත් කෙනෙකුට දැනගන්න පුළුවන් මේ අරමුණ අල්ලලා දුන්නේ සරුවචනාංශයේ ගෙදර ගිහිල්ලා ධාතු කරදුක තියලා වැඳ වැඳ ඉන්න නෙවෙයි. මේක අනිත්‍ය බව පෙන්වන්න තමයි. ඒ අනිත්‍ය බව පෙන්වන්න නම් ඒකේ තියෙන හැම විලෝපනයක්ම හැම විපරිණාමයක්ම හැම ඇතුව නැතුව යන ගතියක්ම ඉඳ තියලා බලපං. බලනකොට යම් වෙලාවක මේ යෝගාවචරය මේක හට ගන්නා තැන දැක්කනවා. අර තේරෙන්න පටන් ගන්නවා මේ කියන ලිංග නිමිති ආකාරවලට එන්නේ ඉස්සලා බොහොම සියුම් සූක්ෂම තත්ත්වක ඉඳලා තමයි මේක එන්නේ. ඒ විතරක් නෙවෙයි මේක දිහා බලාන හිටියොත් එන්නේ ආයසරයක් අර තිබුණු ඒ සුබට සූක්ෂම තත්ත්වරපත්තල මේ නැතිලා යනවා. මේකට බය වෙන එක තමයි පෘථග්ජනකම කියලා කියන්නේ. ඒක තමයි අයෝනිසමනසකාරය කියලා කියන්නේ. මිච්ඡාදිත්‍ය කියලා කියන්නේ. භාවනා කරනකොට අපි හුඟක් ඔය චෝදනා කරන්නේ මේ භාවනා කරනකොට බලාගෙන අරමුණ හිතපු නැති දෙයක් වඩටපත් වෙනවා නැත්නම් නොහිතපු දෙයක් වෙනවා මේ එකකට ඔක්කත් අපි කියනවා අර තර්ක මනස රීකී ක්‍රමයට අධ්‍යාපනය කරපු මනස කියනවා එහෙම වෙන්න බෑ මට තියෙන්නේ මේ අරමුණේ එල්ලෙන එකනේ අරමුණ අරමුණු කරන එකනේ ඉතින් දැන් මේ ලෙසන දෙයක් අල්ලගත්තට පස්සේ කොහොමද අරමුණු කරන්න කියලා දැන් යෝගාවචරයම අනිත්‍යතාවයට විරුද්ධව හටන් කරනවා ඒකෙන් ඇති වෙන දුකට විරුද්ධව හටම් කරනවා. මේක මට වශයේ පවත්වා ගන්න බෑ කියලා ඉතින් දෙස් දෙනවා. ඉතින් කයක සංගාන. නමුත් මේක තමයි පෙන්වන්න ඕනේ. යම් දවසක මේ අරමුණ ගෙවුනට පස්සේ ඒ අරමුණ නිසා හුඟක් අරමුණ අතර කරලා දැන් මේ අරමුණත් ගෙවුනට පස්සේ ඒ විඥාණය එනව තාම läගගත්තේ නැති පදනම් වෙච්ච නැති එහෙම නැත්තම් නිදසුන් කරලා පෙන්නන්න බැරි මූලික தத்துவයකට. මේක ඔය සාමාන්‍ය මේක මම දන්න මේ කියපු ගමන් මේක අල්ලගෙන දඟලන්න පටන් අරගනි. ගන්ධබ්බ අවස්ථාවට එනවයි කියලා කියනවා මෞකසක පිළිසින්ද ඉස්සර වෙලා. මල්ල කෙලියයි. ඔක්කොටම මේ වගේ ෆ්‍රී chance එකක් දීලාද ගන්ධබ්බ අවස්ථාව දීලාද ඊට පස්සේ ආත්මය අල්ලන්න තියෙන්නේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක සම්බන්ධයෙන් කියනවා Tamanne පේනවා කියලා චතුපපාත ඥානේ රැයක මිනිස්සු මේකෙන් නිකුත් වෙලා පන්දමක් අරගෙන අරණික දෙට යනවා වගේ එකම උකසකින් එක ජීවිතකින් අනිත් ජීවිතයට යනවායි කියනවා. ඉතින් ඔය හේත් පිළිගත් ඥානසී ස්වාමීන් වහන්සේ මේකෙන් ඉතින් ගෙවල් දෙක අතර ඉඳ තියෙනවා නම් මැදක් තියෙන්න බෑ. මේකෙදී නිකුත් වෙන අරගෙදට ඇවිල්ලා නැහැ. ඉතින් මේක ගන්ධබ්බ කිව්වට පස්සේ උඩන පරිච්ඡම්පාද කට්ටියට මේ ගැට ගහ ගන්න බැරි සත්‍යකට යනවා මේ මම මේ ඒ පැත්තට ගෙනියන්න හදනව නෙවෙයි අන්න වගේ මේ විඥානයේ තව එකක් අල්ලන්න ඉස්සර වෙලා මේ තියෙන මාරුව මේ අල්ලපනල්ලේ අපි කොච්චර බය වෙනවද කියනවනම් ඒකට දාඩිය දාගෙන දඟලලා ඇඟ එල්ලිලා ආවේශ වෙලා වගේ ඒකට කම්මැලි වෙලා නීරස වෙලා ඒකාකාරී වෙලා පුදුමාකාර රණ්ඩුවක් කරන්නේ ඉතින් ඒක කොහොම සරුවචනාංශය දාන්නවා. මෙතෙන්ට යනකොට මේ රේකී ක්‍රමයට අධ්‍යාපනය ලැබපු මේව පිළිබඳ නිත්‍ය සංඥාව ඉන්න කෙනාට හීනකින් අත හිතන්න බෑ මොකද ආලම්බණයක් කියලා එල්ලෙන්න වෙලා දීවට පස්සේ ඒක නැති වෙනවා. එතන අරමුණු කරපන් කියපු අරමුණ නැති වෙනවා. ඉතින් එහෙම නෑ අය වල 70 70 මොකටද දුන්නේ මේ අරමුණ? එහෙනම් මොකටද මේ ආලම්බනේ දුන්නේ කියලා ඉතින් සාප කරනවා. ඒක නිසා බටහිර ගවේෂකෙක් එහෙම නැත්නම් අදහස් ප්‍රකටන කියනවා බුදුහාමුදුර ඉස්සලා ආත්මයක් ඇති කරලයි ආත්මේ නැති කරන්නේ කියලා. ආත්මේ නැති තැනකින් පටන් ගන්න කාටවත් ඕනකමක් නැහැ. ඉස්සලා බුදුරජාණන් කියනවා ඔබේ තියෙන සාමාන්‍ය මිච්ඡා දිට්ඨියක් තියෙනවනේ. සාමාන්‍ය අයෝනිසමස්කාරයක් තියෙනවනේ. තකතිරුකමක් තියෙනවනේ. මෝඩකමක් තියෙනවනේ. අවිද්‍යාවක් තියෙනවනේ. අන්න එක ගුලි කරලා බෙන්න ඕන්න බලපන් එල්ලිය හැකි අරමුණක් තියෙනවා. එල්ලෙන්න පුළුවන් වැලක් තියෙන එල්ලියක්. එළිය හොඳට බලන්න හිටපන්. ඔය එල්ලිච්ච වැල උඹ අත අසර්මන් කරන හැටි. උඹ ආසරණ කරන හැටි. ඊ ආසරණ කරන්න තමයි බුදුරජාණන්සේට ඕන වෙලා තියෙන්නේ මේ අනාත්ම සංඥාව යටද. ඉතින් අපි අරමුණ නැති උනායි කියලා. ඒ නිමිති ආකාර ගන්න බැරි උනායි කියලා තඩමඬ පටන් ගන්නවා කියන්නේ ආයෙත් අර විඥාණයට පොහොර දෙන එකයි ආහාර දෙන එකයි ලක්ෂ වාරයක් කරලා කරලා ඒ වගේ තැනක ආස්වාසින්ලා ප්‍රසවාසයෙන් අතරමාරයේදී එනතන් ආස්වාස් ප්‍රසවාස සම්පූර්ණ සංසිඳලා වෙන අරමුණක් වෙන අතර වාරයේදී මේක තමයි මේ විඥානයේ අප්‍රකාශිත අවස්ථාව අපපතිත්‍ිත අවස්ථාව නැත්නම් අනිදස්සන අවස්ථාව මේකේ යම් ප්‍රමාණයක සමතුලිතතාවයක් තියෙනවා ඉන්න පුළුවන් ඒකට යන්නේ නැතුව කවදාකවත් අපිට මේ පරමාර්ථ ධර්ම වලට යන්න බෑ ඒක හරියට ස්විමින් pool එකේ අර ඩයිවිං බෝඩ් එක උඩට ගිහිල්ලා තමයි අපි පිටුමක් ගහලා බණින්නේ. ඒ බෝඩ් එක උඩට ගියාම ඒක තෙපුල් දෙන ගතියක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන ගතිය. ඒකෙන් තමයි ඒ ඒකට තමයි බෝඩ් එක හදලා තියෙන්නේ. ඒ තෙපුල් දෙන බතිය නිසා බඩ පිටුමක් ගහනකොට වාසියට හිටිනවා. ඒක නිසා ඒතන උඩට ගියේ එකනා වගේ ඒ අරමුණු කරගන්න බැරි ගතියට එනකොට නිමිති කරගන්න බැරි ගතියට එනකොට ඊ ගාවට හිත පුදුමාකාර කුතුහලයක් උනන්දු කියන්නේ ඊ ගාට මොකක්ද අල්ලන්නේ කියන. ආන්න එතන තියෙන මේ අതൃප්තිකර භාවය. ඊ ගාට යමක් අල්ලන්න තියෙන මේ අതൃප්තිකර භාවය එහෙම නැත්නම් මේ තකපු තකතිරු තමයි මේ මාරුව දක්කුමුකුව ඒකට පුළුවන් තරම් අවදි වෙන්නයි කියලා කියනවා. මේ තමයි ඒ දුක ඇති කරන තැන. උඹ ඒකත් දැනගෙන තව එකකුත් අල්ලා ගන්න නැතුව සිටින අවස්ථාව වගේ සරුවචනන්සේ නිදාතනක් පෙන්නනවා මේ සම්මුද්ධිකාණන් දිසාකාකෝවිය කියලා මුහුදට යන මිනිස්සු නැවේ මේ රේඩාර් සිස්ටම් නැති කාලේ GPS නැති කාලේ ඒ මිනිස්සු කාක්කේ කල්ලලා දාගෙන යනවලු ඒ කූඩුවක යම් හේකින් සුළුසුළුකක් ඇවිල්ලා කුණාටුවක් ඇවිල්ලා නැව ඇදගෙන ගිහිල්ලා උන් හිට දැන් නැති වුණොත් එහාට යන්න ඕන දැන කෝක වෙතත් ළඟම තියෙන ගොඩ ගොඩබිම හොයා ගන්න ඕන නමුත් මොහොතේ බලනකොට පේන්නේ නැහැ. ඉතින් එතකොට ඒ දිසා කාකා ඒ කාක මුදහනවා. ඉතින් කාකකට ගොඩ කාලයක් ඉර වෙලා ඉඳලා ඌට ඕනේ මේ නැවෙන් බේරිලා පණින්න. ඉතින් ඒ නිසා උඩට හතර ගිහිලා උ හතර දිශාවේ බලනවලු කිට්ටුවක පාදක ජනාවාසයක් තියෙන හෝ ගොඩබිමක් තියෙන තැනක්. ඉතින් බැරි වුණොත් එහෙම හොයාගන්න බැරි නම් ඌ ආයෙත් එලකොඹ ගහේ වහනවලු. ඒ වගේ අතෙන් ගිය විඥාණය දිසා කාකා වගේ මනුස්ස භාවයක් හෝ මොන භාවයක පිහිට බලනවා. එල්ලෙන්න හදනවා. මොකද එයා දන්නවා ආපහු නැවට ගියොත් ආයෙ කොටු වෙනවා කියලා. අන්න ඒ වගේ මේ මුංචිතු කම්මිතා ඥාණය පහළ වුණාට පස්සේ ඒ යෝගාවචරගේ මනස උත්සාහ කරනවා නැවතත් මේ මෙතෙන්ට මේ විඥානියේ නතර වෙලා ඉන්න එකත් හරි වෙහෙසයි. තව තැනකට ගියාට පස්සෙත් එතන ආයසරයක් රූප භවයක් ආයසරයක් රූප සද්ද ගන්ධ රස වලට අහු වෙන නිසා මේ තියෙන දක්කුමුක්කු අවස්ථාව දරාහ කියා ගැනීමද කරන මේක වෙහෙසක් හැබැයි දැරිය හැකියි කියනවා. ඒක අටුවාචාන් වහන්සේ කියනවා මේක අසහනකාරී தত্ত্বය මේ භාවනා උත්තරම ප්‍රතිඵලයක්. හැබැයි මේක දරන්න පුළුවන්. මේක දරාගෙන ඉන්නකොට තමයි ඒ යෝගාවචරය සම්මාදිට්ඨිය හරහා යෝනිසෝමනසිකාරය හරහා කලබල වෙන්න නැතුව උත්සන්න කරන්න නැතුව ආයසරයක් ගිහලා දවල් වැටිච්ච වෙලේ දවල් වැටෙන්න ඕනකමක් නැහැ. ආයසරයක් මේ ඉන්න தত্ত্වෙ ඉන්නත් බෑ. ඒක නිසා මේ විඥානයගේ Nirodhayak පිළිබඳව කල්පනා කරන එක මේ විඥානයට අහු වෙලා ඉන්න වෙලාවේ කරන්න බෑ. ඉතින් සා සංඛාර උපේක්ඛා ඥානයටපත් උනාට පස්සේ සියලු සංස්කාරයන් වෙත නැත්නම් සියලු සකස් කිරීම વિશે සියලු දෙවිතුන් බේරුම් කිසේ සියලු සැලසුම් વિશે උපේක්ෂා වුණාට පස්සේ ඕන රූප බලන්න පුළුවන් සද්ධාහන පුළුවන් ගන්ධ රස පහස නමුත් එකක්වත් බලලා නැහැ ඇඟිලි වලින් අල්ලලා නැහැ වල්ලු කරේම අල්ලලා තියෙන වෙලාවක ඒ කෙනාගේ හිත සම්මාදිටියේ පිහිටියානම් යෝනිසමංස්කාරේ හිටියානම් සබ්බ සංකාරයේසු මම කොරඤ්ඤං කියන දන් දේවල් මම අභිවන්දනය අභිනන්දනය කරන දේවල් අභිවදනය කරන දේවල් අජෝසන කරන සියල්ලන් විසෙයි පතිලීයති පතිකුට්ටති පතිවත්තති න සම්පසාරීයති උපේක්ඛා සන්ඨාති කියලා ඒ කෙරේ පැනලා යන්නෙත් නැහැ ඒ ගැන ලැජ්ජාවක් ඇති වෙනවා මෙතෙක්කල් පැන පැන ඇල්ලුවේ ආය භවයක්. ඒ නිසා ගියත් හිත අර දැවෙන ගතියක් උත්සන්න ගතියක් පැන්නත් ආපහු හැරලා එනවා. Taman හිටපු තැනටම එහෙම පණින ගතිය, එහෙම දෙයක් හොයන ගතිය පිළිබඳ ලැජ්ජිත භාවයටපත් වෙනවා. න සම්පසාරියති ප්‍රසාරණ වෙන්න හදන්නේ නැහැ. Taman හිටපු තැනම ආරක්ෂක ස්ථානයක් වශයෙන් තේරුම් අරගන්නවා පිළිකුලෙන් යුක්තව අර හිටපු දේ උපේක්ෂා කරගෙන ඉන්නවා මේක වෙහෙසක් හැබැයි මේක දරන්න පුළුවන් මේ වෙනුවට තව එකට පැන්නොත් අනිවාර්යයෙන්ම ආයේ භවයක් ඇති කරනවා ඒ භවය ඇති නොකරන්න මේ දීලා තියෙන අවස්ථාවේ මේ සංඛාර උපේක්ඛා අවස්ථාව මේ උත්සන්න බවකුත් තියෙනවා එහෙම නැත්නම් අතෘප්තිකර තත්ත්වයක් තියෙනවා අසහනකාරී තත්ත්වයක් තියෙනවා. හැබැයි තක්කුමුක්කු වෙලා නොදන්න දැනකට අල්ලන් අහුවෙන්නේ නැතුව මෙන්න මේ මැද ඉන්න එකට කියනවා ඒක වගේ මානසිකත්වයක් ඒ වගේ භාවනා හිතක් ඇති කරන්නේ නැතුව කවදාකවත් යාට මාර්ග චිත්තයකට එහෙම නැත්නම් මේ సంతානයේ ඉගුරු වීමක් අල්ලන්න බෑ. ඒක නිසා මේ විඥාණය දැන් අඬු බඬු කඩපු එකෙක් වගේ. ඔක්කොම අඬු බඬු සූම් කරලා මැද තියාගෙන ඉන්නවා. අන්නේ තියාගෙන සිටීම කිසිම තාලයකට මේ රීකී අධ්‍යාපනික උගන්වන්න බෑ. රේකී අධ්‍යාපනය නැත්නම් මේ තර්ක ක්‍රමය තමයි හිතන මතන ක්‍රමේ 100ට 100ක්ම වස වෙනවා මෙතනදී. මෙතෙන්දී අවශ්‍ය කරලා තියෙන්නේ මේ ඇති කරගත්ත මේ පක්ෂග්‍රාහී නොවි මේ මැදට ගත්ත ගතිය වෙහෙසයි තමයි අതൃප්ති කරයි තමයි ඒක නිකන් නුරුස්නා ගතියක් වගේ තියෙනවා තමයි මේක දරන්න පුළුවන් නම් Tamanට තේරෙන්න ඕනේ ඒ වෙලාවේ මම රූප බලනවා නෙවෙයි සද්ද අහනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි රස බලනවා නෙවෙයි පහස ලබනවා නෙවෙයි මම ඇහි වැඩ කරන්නෙත් නෑ කනේ වැඩ කරන්නෙත් නෑ නාසයේ වැඩ කරන්නෙත් නෑ දිවේ වැඩ කරන්නෙත් නෑ කයේ වැඩ කරන්නෙත් හැබැයි මොකද්දෝ වැඩක් කරනවා මේන මේ తত্ত্বය යෝගාවචරයට හොඳට සිද්ධි කර ගන්න පුළුවන් වශී කර ගන්න පුළුවන් මේකට අවදි වෙන්න පුළුවන් නම් ඒක කියනවා මේ තාම මේ සංඛාරෝපෙක්ක අවස්ථාවේ තමයි ඉන්නේ අටුවාචාරින් වහන්සේල් පව පිළිගන්න මේක රහත් හිතක් වගේ කිය. තාම කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ සොයන්වරේට ඔක්කොම ලෑස්ති. එකකට ඔක්කත් ඡන්ද දීලා නැහැ. එකකට ඔක්කත් කැමැත්ත දීලා නැහැ. එකකට කැමැත්ත දුනොත් පහක් තරහ වෙනවා. ඒ නිසා මේ මේ නතර වෙලා ඉන්න එක අපි සංඛාර උපේක්ඛාව කියලා කියනවා කිසිම සංස්කරණයක් කරන්නේ කිසිම තේරීමක් කරන්නේ කිසිම කෙනෙකුට කඩුව දෙන්නේ තව කෙනෙකුට කොපුව දෙන්නෙත් නැහැ. අපන්නකව කිසිම දෙයකට විරුද්ධ නොවි සාමීච ප්‍රතිපන්නව හැම දෙයකම එකඟ වෙලා ඔක්කොටම යෝජනා කරන්න පුළුවන්. හැබැයි මම තාම මගේ අදහස් ප්‍රකාශ කරලා නැහැ. අරණ ප්‍රතිපදා කියලත් මේක කිසිම එකක් එක්ක අනේ මේ රූපේ හොඳ නැහැ, සද්දේ හොඳයි, රස හොඳයි කියලා කිසි කෙනෙක් එක්ක රණ්ඩුවක් රණ කෙලියකුත් නැහැ. විරුද්ධ වෙන්නෙත් නැහැ. මෙන්න මේ தত্ত্বය තමයි ජීවත් වෙනවා කියන්නේ. මනුස්ස හිතක් manussත්වය කියන්නේ එතන අනමුත් අපි මේ පහෙන් එක්කනේ මුළු සංසාරෙම ගත කරලා තියෙන්නේ. එක්ක රූපත් එක්ක ගත කරලා එක්ක සද්දත් එක්ක ගත කරලා ඒ මදිවට ඒ ගත කරපු එක අනික් ගොල්ලන්ට පෙන්න පෙන්න අර උඩපණින්න හදන ඕ මං විතරයි දැක්කේ උඹලා දැක්කේ නැහැ කියන. ඕම් මං විතරයි ඇහුවේ උඹලා දැක්කේ ඇහුවේ නැහැ. කියලා දකපු දේ තියෙන හිග භාවය නිසාම ආංශික ගතිය නිසා මේක උඩ දාන. කවදා හෝ ඒ කිසි දෙයකට යන්නේ නැතුව මේ මැද ඉන්න පුළුවන් ගතිය තිබුණා නම් මනුස්ස හිතක තියෙන ප්‍රභවය කියන එක. මනුස්ස හිතක තියෙන මේ සම්පත්‍තිකර අවස්ථාව. එහෙම නැත්නම් සන්තුෂ්ටිකර අවස්ථාව තේරුම් ගන්න පුළුවන්. හැබැයි එතන හොඳටම දැනෙනවා අතෘප්තිකර අවස්ථාව දැයිම තමයි මේ සන්තුෂ්ටිකර අවස්ථාව කියන්නේ. මේක කවුරුත් දීපේකුත් නෙවෙයි. කවුරු සැලසුම් කරපේකුත් නෙවෙයි. යටින් නිකන් දැනෙන උනන්දු ගතියක් උද්වේග කරගතියක් තියෙනවා ඒක විශේෂයි ඒක දෙන්න ලනු කණ්ඩ යන්නෙත් නෑ ගොඩ පෙරක දොරුකම් අල්ලන්න යන්නෙත් නෑ ඒක තියාගෙනම බලාගෙන හිඳීමෙන් තමයි ඒ යෝගාවචරයට එහා පැත්තට ගියොත් මේකයි මේ පැත්තට ගියොත් මේකයි මෙතන සර්වචන්නාංශي හරියටම කිසි පරෝපදේශ රහිතව මේ සංඛාර උපේක්ෂාව හොඳට මේ පැත්තට මේ පැත්තට බර වෙන්නේ නැතුව අපන්නකව ගත කළ නිසා උන්වහන්සේට මිනිස්සයා කියන්නේ කවුද කියන එක තේරෙනවා. පක්ෂග්‍රාහී නොවන මනස, සෞඛ්‍ය සම්පන්න මනස, ගැති නොවිච්ච මනස කියන එක තේරෙනවා. ඉතින් ඒ මොනම දෙයක්වත් තෝරන්නේ නැති නිසා මාරයාට පේන්නේ නැහැ මෙයා. අපි යමක් තෝරපු ගමන් ඒක මාර රාජ්‍යයට වෙන්නේ. ඒතකොට මාරයා දන්නවා මේ ඇවිල්ලා මගේ දේතේ දැන් පදිංචි වුණා. දැන් මගේ අධිකරණේ තියෙන්නේ. ආන්න මේ තැනට යන්න විඥානයාගේ Nirodha ඊටිසතන විඥාණයට හේතු වෙන්නේ මේ සංස්කාර. මේ සංස්කාර Nirodhe නැත්නම් විඥාන Nirodhaය විඥානේ නැති කිරීමම වෙන්න ඕනේ නැහැ. විඥානයේ තියෙන මේ එකක් තොරණ අනිත් ඒවාත් එක ගැටෙන ගතිය එයාටම පෙන්නඳ හදන ගතිය එතකොට විඥානයාගේ අභාවයක්, ලීන භාවයක්, අප්‍රකට භාවයක් නැත්නම් අනිදස්සන භාවයක්, අපපතිට්ඨිත භාවයක් ඇති කරන්න පුළුවන්. එයාට ගහලා බැනලා නෙවෙයි. විඥාණයටම විඥානයේ මූණ කණ්ණාඩිය අල්ලලා පෙන්නනවා. ඉතින් ඒක කියනවා ලෝකේ නිදර්ශනයක් අරගත්තොත් එහෙම ওই මාෆියා වගේ ප්‍රධාන සංවිධානයක මහයක අල්ලන්න හදන එක වගේ කියලා. ඒ සංවිධාන ජාත්‍යන්තර සංවිධාන බොහෝම ලස්සන සැලසුම් කරලා තියෙනවා ඔය කිසිම රජයකට මොනම දෙයකටවත් ඒ වගේ ප්‍රතිපත්ති හදන්න බෑ. ඒවා ඒ තරම්ම සංවිධාන වෙනුවෙන් දීපු දඬ ලැසි. ඒකේ නායකයාට ඒ තරම්ම බල තියෙනවා. ඒ පුද්ගලයා කවදාහකවත් ඒ ඔය මෑතකදී කරපු ජේම්ස් බොන්ඩ් ෂෝස් වල පෙන්නනවා ඒ මනුස්සගේ මූණ කවදාහකවත් පෙන්වන්නේ නැහැ. එයාගේ තියෙන අධික බලය පෙන්නනවා. උදහස් වුණොත් එතනම තීන්දු කරනවා ඕන කෙනෙකුට ඕන විදිහට සලකන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ මිනිස්සයා ඒ විධාන ලබන කෙනා දන්නෙත් නෑ කාගෙන්ද විධාන එන්නේ කියලා. හැබැයි හෙල්ලුනොත් පෙරුනොත් බෙල්ල යන බව දන්නවා. ඉතින් ඒ නිසා ඒකට බුදුම කැප වෙලා කැප වෙලා වැඩ කරනවා. ඒ අයට තියෙන බලතල ඒ අය තමයි මේ බලතල ක්‍රියාත්මක කරන්නේ. ඒ අයන අතට පයට වැඩකාරයෝ ඉන්නවා. ඒ වැඩකාරයෝ ලව්ව තමයි වැඩ කරවන්නේ නැත්තම් සුපරීක්ෂකවරු දාලා, සේවකයෝ දාලා අන්තිමට වැඩ කරන්නේ එදාට කුලියට ගත්ත මිනිස්සෙකින් තමයි ප්‍රධානම අපරාධය සිද්ධ කරන්නේ. ඉතින් ඊට පස්සේ අපරාධකාරය ඇල්ලුවාට ඒ මිනිස්සයා සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මිනිස්සයා එදා කුලියට ගත්ත කුලිය හේවායෙක් විතරයි. ඉතින් පොලිසිය ඒ ඇලර් මිනිස්සයා අරගෙන අම්ම ගහලා දෙචිස්වත් දීලා නැටුවට ඌ කොහොමඩක්වත් දන්නේ නැහැ කොහෙන්ද ඕඩර් කෙන්නේ කියලා. ඌදියා ඌගේ අත්තමුත දන්නේ නැහැ. ඌට උපදෙස් දෙන්න කෙනා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කල්ලන පතුරු ගහ ගන්න නටන්න ගියාට මූල සංවිධාන මුකුත් වෙන මූල සංවිධාන මේ අතින් අරස වෙලා තියෙන්නේ. හැබැයි මේ මේ අහුවෙන අහුවෙන උඟ දෙනෙක් මරන්න නැතුව උපදේශ තොරතුරු ගත්තොත් ඒගොල්ලන් කියන්න බුණා අපිට උපදේශයත් එක්ක මෙච්චර තෑග්ගක් ලැබෙනවා. ක්‍රියාත්මක වුණොත් තෑග්ග ලැබෙනවා. නැත්තම් අපි මොකද්ද උනේ කියලා දන්නේ. ඒකෝට දන්නවා මේක රහස් සංවිධානයක්. මේ මිස ඇත්තටම කුලී හේවායෝ එතකොට පොලිසිය සැලසුම් කරන්නේ අහුවෙන වෙලා මරණ එක මරලා එක නෙවෙයි මේ සංවිධානයේ තියෙන රහස අල්ලන්නයි. ඉතින් ඊට පස්සේ මේ හුඟෝ දෙන කැලුවට පස්සේ තමයි ඊට උපදෙස් දෙන කෙනෙක් සුපර්වයිසර් කෙනෙක් අල්ලන්න බුණා. එයත් ඒ සංවිධානයේ ඉතාමත්ම පහත් පෙළේ සුළු සේවකෙක් විතරයි. මේ විදිහට අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන අල්ලගෙන මුලට යෑම තමයි ඒ පොලිසිය වල තියෙන දක්ෂ ක්‍රියාවලිය. ඉතින් ඒ මූලික මිනිහා ඇල්ලුවත් උසාවියකට ගිහිල්ලා නෑ ඉදිරිපත් කෙරුවොත් එහෙම මෙයාගේ උපදෙස් තමයි කියලා ඒ මනසට සුද්ධෙටම කියත හැකි මම කවදාකවත් අපරාධයක් කළා නෑ මම කවදාකවත් එළියට බැලලා සතෙක් මරලා හෝ ඩ්‍රග් ට්‍රැෆිකින් කරලා හෝ මොනවාක්වත් කරලා මම දන්නෙත් නෑ ඒක ඒ යාත් එක්ක ඉන්න විශාල සංඛ්‍යාවම කියනවා මෙයා කවදාකවත් එළියට බහින කෙනෙක් නෙවෙයි මෙයා කරන්නේ ඔපිනියන් දෙන එක විතරයි නමුත් නීති පොතේ තියෙන්නේ සියලු අපරාධ වලට වැඩිය ප්‍රධානම දඬුවම දෙන්නේ ඔපිනියන් දෙන මිනිහා. ඒක නීතිය. ඒක නිසා මේ සෙට් එකම අහුනොත් වැඩිම දඬුවම හම් වෙන්නේ විඥාණය. ඉතින් ඒක ලෝකයේ උනහම් පේන තියෙන්නේ ඒ මිනිස්සයා ඔය මිනිස්සයා කවුරු හරි ඉන්නේ කනා රටේ ප්‍රසිද්ධ බබුවරේ. එයාම තමයි සමාජ අධිකරණ ඇමති. ඉතින් දැන් කාටද නඩු කියන්නේ? ඒ හැම පාහර වැඩක්ම කරන්නේ යෝගේ ප්‍රධානියෙක්. එහෙම නැත්නම් එතන ඉන්න බෑ. සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා යම් රටක රජ කෙනෙකුට යම් තාක් බලතල තියෙනවා නම් ඒ රටේ ප්‍රධාන මං පහරන හොරත් ප්‍රධාන වෛශ්‍යාවත් රජුරුවොත් හැන්දාවට එක මාලිගාවෙ ඉන්නේ. අපි මේ රජුරවන්න කියලා කියනවා අර මහත් වෛශ්‍යාවක් රට කනවා ඕකේ මරන්න ඕනේ කියලා රජුරු අපිට ඔළුව ඔල්ලුවාට රැට ආවට පස්සේ කෙනා උඹට ආවල් තැන ටිප් එකක් ආවට පරිසම්බයන් කියලා. ඉතින් එයාට ඉන්න මිනිස්සු කියලා ටිප් එක දුන්නේ එක්ක නැති කරනවා. මම පාරන හොරාට ගෙලින්ම තොරතුරු යන්නේ රජුරුවන්ගේ රජුරු ඒ නිසා තුන් දෙනාම ඇසුරු කරන්න එපයි කියලා සරුවචන්සි කියලා තියෙනවා. මේ අම්මාකාරයකට ගමක නගරයක ඉන්න නගර සෝබිනියක් නැත්නම් වෛශ්‍යාවක් ඒ සදාචාරයට විනාශ කරනවා කියලා දන්නවනම් එයා ඔබ අම්මාකාරයෙන් පිළිකුල් කරනවා නම් ඒ වාග්යම තමයි මේ රාජ්‍ය තන්ත්‍රය. ඒක දැනගෙන තමයි මේ රාජ සංවිධාන හැදිලා තියෙන්නේ. ඒ විඥානේ කවදාකවත් අර්ථයක් කරන්නේ බොරුවක් කියන්නේ නැහැ, කේලමක් කියන්නේ නැහැ, සෝක්, හරීම සෝක්. ඉතින් අපි මෙතෙක් කළොත් ඒ ඒ පදනමේ තමයි විඥානයත් එක තමයි නිදාගත්තේ විඥානයත් එක තමයි කෑවේ එයාට තමයි හම්බ කරලා දුන්නේ මේ නෑව්වේ ආලවට්ටම් ඔක්කොම දැම්මේ විඥානයත් එක තමයි. වැව්ගේ වැඩේම එයාගේ සංවිධානයේ පැවැත්ම සඳහා කටයුතු කරන මිසක් කවදා සදාචාරයක් කවදාකටත් වගවීමක් ව්‍යාපාරයක් න්‍යාය පත්‍රයක් පින්නන ගතියක් විඥානයේ ඇත්තේ නැහැ. එමෙ පැවැත්ම සඳහා කටයුතු කරනවා. ඉතින් ඒ නිසා යා කොටු වෙනකොට මේ ඇඟ කිලිපොළන ගතිය නూరుණු පුරුද්දේශයකට ගියා වගේ ගතිය. එහෙම නැත්නම් මට මේ ලෝකයේ ඉඳුරංගෙන් ලැබෙන්න තියෙන මේ වටිනා අත්දැකීම් ටික මේ භාවනා කිරීම නිසා නැති වුණා. මෙහිට වැඩිය හරි ලේසි අපි පත්තර බල බලා ටෙලිවිෂන් බල බලා ගෙදර හිටියා නම් තොරතුරු කැට කැටනේ හම්බ වෙන්නේ. මේ ඔක්කොම දැන් නැහැ. හරි වේදනයි. මේ සංඥාවල විපල්ලාස වෙනවා. සංස්කාරවල විපල්ලාස වෙනවා. ඉතින් මේක හරි වෙහෙසකර තත්වයක් බාටපත් කරන්නෙම මේ විඥාණය තමන් විසින් තමන් ප්‍රසිද්ධ වීමට ඇති අකමැත්ත නිසා. ඉතින් බුදුරජාණන්සේ කරන්නේ එක එක එක එක ඉස්ලාම රූප සම්බන්ධව තියෙන කටයුත්තේදී ඒ රූපයත් රූපය කියන එකේ අභාවයත්. ඒ කියන්නේ පට වියාපෝතේජෝ අපි කියනවා රූප ධර්ම ප්‍රධාන කියලා. ඒක නැති තැන තියෙන අවකාශය අරූප පැත්තෙන් බලනකොට මේ පටවිය ආපෝතේජෝ ක්‍රියාත්මක කරන තැන මේ අවකාශය කියලා බලපන්. මේ ආනාපානේ දැනෙන තැන මේ නොදැනෙන තැන. මේ ධක්මන් කිරීම දැනෙන තැන මේ නොදැනෙන තැන. මේ පිම්බි මහැකිරීම දැනෙන තැන නොදැනෙන තැන. ඒකට තේනවා මේ දැනෙනවයි කියලා කියන්නේ රූපයාගේ කුප්පණ ගාවේ. ඒ ඇති භාවය ආස්තික භාවය නමුත් එයා ගෙවම් කරන ගෙවම් කරන නොදැන තැනට යන්න පුළුවන්. ඊට පස්සේ වේදනා ඉතින් අපි හිතන්නේ අත රූපයින් කරනවා කියලා නෑ. රූපයගේ ප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා අප්‍රකාශිත අවස්ථාවක් තියෙනවා. අප්‍රකාශිත අවස්ථාවේ තමයි ලෝකය නටන්නේ. පුත්‍ජජනනන බුදුරජාණන් හිමීට ගිහිල්ලා පෙන්න අප්‍රකාශිත අවස්ථාවක් අවකාශය. ගැට නෑ. අවකාශ මේකට සාපේක්ෂව රූප බලනකොට වෙන අඩේ. රූප ලෝකේ තියෙන හරියක් තියෙන 3යි 4යි මේ අවකාශයයි ගොඩක් තියෙන්නේ. අපි ඒක නොතරකා රූප පිළිබඳ අවධානය 100ක් තියෙනවා. මම දන්නවා කිව්වට මොකක් දැනගෙනද මේ? ඊට පස්සේ වේදනාව වලට ගියාට පස්සේ අපි මේ සැප හොයන්න ගියාට තටමඬ තටමඬ දුක එන්නේ. ඉතින් ඒ නිසා අපි දුකට වෛර කරමින් සැපට ආශිර්වාද කරමින් යන ගමනේදී මේ විඥානය උත්සාහ කරන්නේ අර රූපයගේ අභාවය මකන්න හදනවා නැති කරන්න හදනවා අප්‍රිය කරන්න හදනවා වගේ අදුක්කම සුඛයේ වසන්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි මේ රූප මේ වේදනා මේ සැප මෙතකල් අම්මා අප්පා කියපු එක ඒක තමයි හොඳ. මේක හොඳ නැති එක. ආයේ දෙක දිහාම මෙනේ කරන්නකෝ බලාගෙන ඉන්නකෝ බලහිනියට බණ්ඩෝල් පේනවා විශාල ප්‍රදේශයක් තියෙනවා සැපට වැටෙන්නේ නැති දුකට වැටෙන්නේ නැති මේකට නමකුත් නැහැ බුදුරජාණන් මේ නම තියන්න බබාට අදුක්කම සුඛය කියන්නේ එහෙම නැත්නම් මනාපමනාප කියන්නේ බලහන් ගියාම බබා විතර නින්නේ ඔය කියන සැපයක් මෙතන ඇත්තෙත් නෑ. ඔය කියන දුකකුත් නෑ. විශාල ප්‍රදේශයක ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. ඉතින් එතකොට කම්මැලි. එතකොට මේ විඳින්න දෙයක් නැති වෙනකොට නීරස වෙනවා. ඊට පස්සේ අපි සංඥාව දෙනවා. ආස්වාසේ සංඥා කරන්න කියලා කියනවා. තිර සංඥා පදට්ඨානා කියලා තමයි කියන්නේ සතියට. සතිය පිහිටන්නම් ස්ථිර සංඥාවක් ගන්න ඕනේ. ආස්වාස එනකොට ආස්වාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාස එනකොට ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. මේ විදිහට හොඳට ආස්වාසේ සංඥාව පිහිටනකොට ඒ යෝගාවචර බුද්ධම සතුටක් වෙනවා. එනේන ආස්වාසය අඳුරන්න පුළුවන් එනේන ප්‍රසවාසය අඳුරන්න පුළුවන් ඒ මන්දිර සද්ද වේදනත් අඳුරන්න පුළුවන් කියලා සංඥාව තහවුරු වෙනකොට එයා ලොකු සතුටක් ඇති කරගන්නවා නමුත් හොඳයි ඕක දිහාම බලන්න ගියාම ඔන්න ආස්වාද ප්‍රසවාස දෙකටම සමාන සංඥා ඉන්න ගන්නවා දෙක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ තව ටිකක් වෙලා ගියාට පස්සේ මේ ආනාපානයේ තියෙද්දිම මෙන්න සද්දත් ඇහෙනවා වේදනක් දැනෙනවා අඳුන ගන්න පුළුවන් ඒ ඔක්කොම ගියාට පස්සේ අන්තිමට පේනවා මේ සංඥාව අර පෞද්ගලික ලක්ෂණ කියලා තිබුණ සංඥා අන්තිමට පොදු ලක්ෂණ පේන මේ හැම එකේම නලියන කම්පන චංචල වගේක් තියෙන්නේ එයා මේ මුණ දාපුවාම මේ නම දානවා මේ මුණ දාපුවාම මේ නම දානවා බලනකොට ශක්ති විතරයි තියෙන්නේ අන්තිමට සංඥාව එන්නේ එන්නේ එන්නේ අඳුනා ගන්න බැරි මට්ටමට සංඥාවක් තියෙනවා සංඥාවක් මේ ලෝකයේ පවතින සංඥාව නොවන මට්ටමට වැටෙනවා. එතකොට පේනවා අපි මෙතෙක් කල ඒකට බය වුණා. ඒකට නොදන්න දෙයක් කිව්වා. ඒකට බීතික ඇති කරා. නමුත් මේක හොඳටම පట్టල වෙලා ඒකේ සමතුලිතතාවයක් ගන්න පුළුවන්. එහෙම සංඥාවකුත් මේකේ තියෙනවා. ඒ වගේම ලෝකේ දිහා බලනකොට අසංකාරික සසංකාරික ප්‍රධාන ભેදයක් තියෙනවා. කරන දේ සහ කෙරෙන දේ. ඉතින් බුදුජානනාංශේ කරන දෙයට ශික්ෂාපද පනවනවා. කරන දෙයට හික්මීම් පනවනවා. සසංකාරික දෙයට, සවිඥානික දෙයට, සචේතනික දෙයට ශික්ෂාපද පනවනවා. පනවල කියන පුළුවන් තරම් හැකි ප්‍රමාණය නොකර ඉන්න. එතකොට මොකද වෙන්නේ? මේ අසංස්කාරික දේ ලෝකෙ පිරලා යනවා. කිසිම අපි මොනවත් නොකර හිටියට කොහොමඩක්වත් ලෝකෙ සිද්ධ වෙන්න තියෙන දේවල් එහෙමම සිද්ධ වෙනවා. මේක දකිනකොට මාමියා නිකම්ම නිකම් පුස්සෙක් වෙනවා. මම හිතන්නේ කෙරුමක් කියලානේ. මම මේ ගම කරන රාලහාමි බබාහාමි කියාගන්නේ මේ. ඔච්චර කල් හිටියේ මේ රාලහාමි බබාහාමි නැතුනට ගම කෙරෙනවා. කවුරක්වත් ඉන්න ඕනේ එතකොට මේ යෝගාවචරට පුදුමාකාර ඇඳගෙන හිටපු චිත්‍රය අර තමන් උපයාගත්තේ ලාභ සත්කාර සම්මාන සිලෝක ඔක්කොම හුලම් බහින්න පටන් ගන්න. ඒ නිසා හරිය අසහනකාරී මේ යමක් නොකර සින්නවා කියන එක. මොකද මේ යමක් කරන්නනේ කොර කොර දෙන්නනේ මේ මෙච්චර කල් හම්බ කරේ. නමුත් ඒක නතර කරන්න යනකොට අර ඔක්කොම නිකන් අන්තභාගයට ගියා වගේ අඬු කරුණා වගේ යනවා. ඊට පස්සේ තේරෙන පටන් ගන්නවා මේ සසංකාරික අසංකාරික ભેදේ මත යෝගාවචරයා යම් ප්‍රමාණික සංස්කාර කළත් යම් අකුසල කර්ම කියමුකෝ යම් කුසල කර්ම කියමුකෝ ඒව කරත් ඒ කරපු දේවල් මම මාගේ කියා ගන්න නැත්නම් එහෙම නැත්නම් ඊව පිළිබඳ වග වෙනවා නම් ඒක කෙරිච්ච දේ වුණත් කමන්නේ ඒක කරපු දේ වුණත් කමන්නේ දැන් Taman දන්නවනම් යං කිංච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝධෝ තස්ස පටිච්චාදාය අබබ්බතා දිට්ඨපදස්ස උත්තා සුවන් වුණාට පස්සේ එයා දන්නවා යං කිංච කම්මං කරෝති පාව යම් කිසි කර්මයක් කරනවා කායේන වාචා උදචේතසාව. කායෙන් වචනේ මනසේ. එයා ඒක පිළිගන්නවා. ඒකලෙන් කාටද ඒක රිදුනනම් කියලා සමාවිල්ල ගන්න ඉවරයි. එයා මේ කර්ම නොකර සිටීමෙන් නෙවෙයි මේ සංස්කාර ඉක්මවන්නේ. කෙරෙන ප්‍රමාණය මේ කරපු ටික දාන මේක කෙරෙන ප්‍රමාණය කියලා දන්නවා. මේ එක එක හේතු නිසා මේවා සිද්ධ වෙනවා. යම් යම් හේතුඵල ධර්මයක මම කරා නැත්නම් මේක මගේ කෙරුවාවක් වැඩකාරයා මමයි කියලා හිතන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මොට්ටවාලිගෙන් ඇහුවලු මේ කලාවැව කෙරුවේ කවුද කියලා ඒක හිට මේසන් බාස්ලා කියලා. ඉතින් එතකොට මේ රජුරවන්න මොකද වෙන්නේ? කොහොමද කර රජුරව මඩ ගාගන්නේ නෑනේ. ඒ කාලේ හිටපු මේසන් බාස්ලා වැඩ කරන්නේ. ඒ වගේ මේ කෙරුවා තමයි ඒක මම කෙරුවනේ මගෙන් කෙරුණා මට ඇඳලා තියෙන ඒ ඒ ඒ ඒ භූමිකාවට මම මේ දෙබස් ටික කියන්න ඕනේ වෙලාවේ ඒ විදිහට මම අඳින්න ඕනේ ඒකට ක්‍රියාත්මක ඒක තමයි තාත්තික රංගපෑම අපි හොඳටම තාත්තික රංගපෑමක් කරන්නේ අම්මපා ගෙවන්න වටිනවා කරන රංගපෑමට ඉතින් මේක දැනගත්තට පස්සේ ඕක මගේ දෙයක් මේ උඹත් මේක පුරුදු කරපන් කියන්න බෑ. ඌ රංගපාන ඌට තියෙන භූමිකාව මම රංගපාන්නේ මට තියෙන භූමිකාව මට ඌට උපදෙස් දෙන්න කිසිම හැකියාවක් නැහැ. ඒක අධ්‍යක්ෂක කරගනි. තමන්ගේ භූමිකාව හරියට දන්නවනම් සංස්කාර නොකර සිටීමෙන් නෙවෙයි සංස්කාර අපි අතිඅර්ථට ගන්නෙ බුක් කීපින් වලින් පොත් තැබීමෙන් මේ ටික මම කරා මේ ටික මම කරේ නෑ ඒ නිසා හුඟ සදාචාරවාදීලා හිතනවා මේ ඔක්කොටම ඉස්සලා 100ට 100ක්ම සීලේ තියෙන්න ඕනේ කියලා. කවදාවත් නැහැ. සීලේ පිළිබඳ හැඟීමක්වත් වෙන්න සෝවන් වෙන්න ඕනේ. සෝවන් වුණාට පස්සේ තමයි සීක தත්තරපත් වෙන්නේ. ආ දන්නවා මේ දේ කෙරුවොත් ඔබට වග වෙන්න වෙනවා. ඔබට දා මාළියුපේ තැලෙන්න වෙනවා, තැවෙන්න වෙනවා. ඒ නිසා මේ අඩු කරපන්. හැබැයි උඹට උනට අඩු කරන්න බෑ. එහෙම අඩු කරන්න පුළුවන් නම් ඒකේ ආත්මයක් තියෙනවනේ. උඹට යම් ප්‍රමාණයකට යන්න පුළුවන්. ඔව් කේවල தත්තරට යන්න බෑ. කෙලවරට යන්න බෑ. අඩු කරන්න පුළුවන්. ඒ කරන්න කරන්න ඔබට තේරෙයි අසංස්කාරිකව සිදුවෙන දේවල් කොහොමවත් බහුතරේ. හරියට රූප ප්‍රමාණය අඩුයි, අවකාශය වැඩි වගේ මේ අපි නැටුවක් කොච්චර දඟලුවත් හෘද වස්තු වැඩ කරන්නේ කොහොමඩක්වත් අසංස්කාරකව යනවා. ස්නායු පද්ධතිය වැඩ කරන්නේ, රුධිර පද්ධතිය වැඩ කරන්නේ ඔක්කොම අපි තටමඬ ඕනේ බකු gadu වැඩ කරන්නේ. ඒවා තමයි ඉතාමත් වැදගත් දේවල්. ඒ ටික කොහොමඩක්වත් වෙනවා. ඒක නිසා අපි හරියටම දන්නවනම් මේ ටික මම අවුල් කරගත්ත ටික මේක තමයි සාමාන්‍ය ජීවිත අවුල. මෙන්න මේ ප්‍රමාණය කරන්න පුළුවන් නම් සංස්කාර මේ විදිහට කොටු කරනකොට තමයි විඥාණයට අර වගේ මහවර අල්ලගත්තා වගේ අඬු කැඩෙන්න පටන් ගන්න. එක එක අඬු කැඩෙනකොට විඥානේ নানা ප්‍රකාර ගොඩ පෙරකොදුරුකම් දෙනවා. අදහස් යෝජනා කරනවා සැක මාර්ගයෙන් සහ විමසුන් නොවන මාර්ගයෙන්. මේක මෙහෙම ගියාම ඉස්සරහට යනවත් දන්නේ නැත්නම් පස්සට යනවත් දන්නේ නැත්නම් මේක සමතේ දන්නේ නැහැ මේක විපස්සනා දන්නේ නැහැ මේක අසව කොයි කොයි ඥානෙද දන්නේ නැහැ මම ගෙදර ගිහලා දැන් කියන්නේ මොනවද නිකම්ම නිකන් ඇවිල්ලා ඔක්කොම බිම තියලා යව ගියයි කියන්නේ දැන් අඩු ගානේ අර ඥානෙ අරගෙන ගියයි කියන්නේ බෑ අඩු ගානේ මේ යෝගාවචරය අතර හරි අඟ අඟ උස්ලා වෙන්නන් තින්නේ බෑ ඉතින් ඒක නැතුණාට පස්සේ ඉතින් විඥානය කියන ඔබ ඔක්කොම කරලා බලපංකෝ මා තිබුණ එකක් නැති කරගන්නේ තියෙන්නේ කියලා. ඉතින් මොනවා හරි අර සැකහරා අර විමසුන් නොවන හරහා දෙන්නන්න පටන් ගන්න. ඒක නිසා අපි දන්නවනම් මේ විමසුන් නොවන මේ සැක තියෙනකන් අඩු ගන්න. සෝවන්වත් වෙන්න බෑ. මේ සැකය කියන්නේ මේ අනිශ්චිතකමක්. එහෙම නැත්තම් කියන අතෘප්තිකර තත්වයක්. ඌ කාගෙන්වත් දැහුවට හරියන්නේ නැහැ. කොහොම කෙරුවක්වත් හරියනක බාර ගන්නේ ඔක බාරගෙන හිටියට ඔක දරන්න බැරි කමක් නැහැ. කිසිසේත්ම දරන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඔය සැකයට අභිනන්දනය කරන්න එපා, අභිවදනය කරන්න එපා. ඔක වචනෙට නංවන්න නිකන් තඩවන්න එපා, ප්‍රපංච කරන්න එපා. ඔක ඕක තියෙද්දි ඔය අතම බර භාවයේ තියෙද්දි එහෙනම් ඔය කියන අතෘප්තිකර බව තියෙද්දි හොඳට Tamanට අවදි වෙන්න පුළුවන් ඇත්තටම කියනවා නම් මේ සත්‍ය උත්කෘෂ්ඨම සේවාව තමයි ඒ අතෘප්තිකර සත්‍යයේ තියේදී නෑ වුණා වගේ නොදැක්කා වගේ දන්නවා අතෘප්තිකර භාවයක් තියෙනවා අසම්බර භාවයක් තියෙනවා මේක තමයි දුක කියන්නේ මේක පෙළෙන ගතියක් ටිකක් තියෙනවා තවන ගතියක් තියෙනවා දරන්න පුළුවන් මම මේ ගිහිලා කියන මනුස්සයා ඌට වැඩිය පෙළෙන මනුස්සයෙක් ඒ මනුස්සයා මොන කරන්නේ හොරජීන කෙනෙක් තව කෙනෙක් හොරජීන මනුස්සයෙකුට ගිහිලා බෙහෙත් ගන්න ඒ බුරුමේ හිටියලු මිනිස්සෙක් ඒ මනසයා මේ අලුවම් ප්‍රලේප විකුණනවලු. ඉතින් බස් එකේ ගිහිල්ලා අලුවම් ප්‍රලේප විකුණනවා. ඒ මනසගේ බෙල්ලේ අලුවමක් තියෙනවා. ඉතින් මිනිස්සෙක් ඇහුවලු තමුසෙකේ තියෙනනේ ඒක අයිසි ලෙඩේ මොකද්ද කියලා පෙන්නන්න කිව්වලු ඒ. ඉතින් දන්න මිනිහෙක් මේ අලුවම් තියෙන එකකින් අලුවම් ප්‍රලේප ගන්නෑ. ඒ වගේ අපි ළඟ ඉන්න හරියක් කියන්නේ ඔක්කොම බාගට තැම්පිච්ච අලයි. එක එකටවත් තව කෙනෙකුට ප්‍රශ්නයකට උත්තර දෙන්න තියා උගේ ගැටේ ලියා ගන්නවත් බැරුව ඉන්නේ. කායෙන් අහන්නද? මං කියන්නේ සරුවචනාංශයේ තියෙන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡාවල තියෙන උත්කෘෂ්ඨකම. නමුත් එකක් තියෙනවා මේක මුවින් නොබැන ඉන්න පුළුවන්. මේකට කියනවා තපස කියලා. මේකට කියනවා ආතාප වීර්ය කියලා මේ මයි ළඟ දැනට මේ තියෙන ටික මට මේ ටික ඔක්කොම තියෙද්දි අතපයක් කැඩෙන්නේ නැහැ. අඬු කැඩෙන්නේ මේක දුක බව. මේක දුකේ තියෙන පෙළන තුළු බව. මේක දුකේ තියෙන තවන සුළු බව මම මේකට සතිය පිටුවයි කියලා හිතන්නේ. මේ කියන අසහනකාරී தത്വයට අතෘප්තිකර தത്വයට අව්‍යාපාර தത്വයට පාලනය කරගන්න බැරි தത്വයට නිතර වෙනස් වෙන தത്വයට පෙළන தത്വයට සත්‍ය පිහිටියොත් මාරයට කතා කරගන්න දෙයක් නැහැ. අභීතන නැහැ. සතිය පිටුන වෙන වැඩකට මේක විසඳ ගන්න ඕනේ. කාගෙන්ද විසඳන්නේ? ඉතින් අර අලුවම් ප්‍රලේප විකුණන එක නාර කියලා කියනවා. මේ අලුවමත් තියෙනවා පොඩ්ඩක්. ඉතින් මනස බොහොම සන්තෝෂෙන් දෙනවා. යනකොට දැක්කොත් තමුසෙකෙත් තියෙනවා. ඒ ලෙඩේ අඳුරලා දෙන්න එක තියෙන. ඒක තිබිච්චා ඔයා ගිහිල්ලා පාවිච්චි කරන්න. අද තියෙන සෑම ශාස්ත්‍රයක් වංචරයි. ඕනම ශාස්ත්‍රයක කියලා පැමිණිච්ච එකෙන් බලන්න උට මනුස්සකම නැහැ. ඕනම ජීනියස් කෙනෙක් අල්ලලා බලන්න. ඕනම ශිල්පයක දක්ෂෙක් බලනකොට මනුස්සකම නැහැ. ඒක නැති වුණාට පස්සේ ඕන තැනකට යන්න පුළුවන්. මනුස්සකම තියෙන මනුස්සයර කොහොක්වත් යන්න ඕනේ මේ වර්තමාන මොහොතේ 100%ක්ම gediya පිටින් තියෙන ඌට මේ පරිේෂණ කරන්න ඕන කමකුත් නැහැ. ඒ පරිේෂණ තෘෂ්ණාව වෙන්නේ අර අසහනය විකුණගෙන කෑම තමයි මේක කොමෝඩිටි එකක්වත් බාටපත් කරන එක තමයි මේ කන්සියුමර් සොසයිටි කියලා කියන්නේ. මේ මිනිස්යාට තියෙන අසහනය කොමෝඩිටි එකක් කරගන්නවා. ඊට පස්සේ කියන අපි ඕක හදලා දෙනවා. එක එක පැති වලින් එක නැවිලා අපිට নানা ආකාරයෙන් කියනවා මේ ඇඩ්වර්ටයිස්මන් ගැන පොඩ්ඩක් නිකන් හිතලා බලන්න මේ ඇඩ්වර්ටයිස්මන් වල මවල පෙන්වන්න හදන මේ දුප්පතුන් නැති ලෝකේ තියෙනවා නම් ඇයි මේ ආර්ථිකය මෙච්චර කැත විදියට අසාධාරණ විදියට බෙදිලා යන්නේ ඇයි මේ 180ක්ම ආර්ථිකයේ මේ 110ක් විතර අල්ලගෙන තියාගෙන උන් තමයි මේ ඇඩ්වර්ටයිස් කරන්නේ. අර ඊටු 180ම උලා කාලා ජීවත් වෙනවා. හැමදාම ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ওই කියන දුප්පත් නැති ලෝකයක් හදාන්න පුළුවන් නම් ඇයි උන්දලට ඒක කරන්න බැරි? කවදාවත් කරන්නේ නැහැ. ඒකම තමයි මේ විඥානය විසින් අපට කරන දේ දන්නවනම් මේ සංස්කාර විඥානයේ දරුවෙක්. සංස්කාර කියලා කියන්නේ චෛතසිකයක්. එහෙම නැත්නම් ඒක අපි සංස්කාර කියන එක පන්ති මොනිර විදිහට ගන්නෙ චේතනාව මේ චේතනාව විඥාණය විසින්පත් කරන ලද දොරටු පාලකයක් වගේ එයා එන්න දෙන්නේ විඥාණය හම් වෙන්න එන්න දෙන්නේ වැඩියෙන්ම තණ්හා මාන දිට්ඨිය ඇති කරන කට්ටියට. ඒක නිසා අපි සංස්කාරයගේ සේවය ලබා ගන්න තාක්කල් අපි කොච්චර සදාචාර සම්පන්න වෙන්න හැදුවත් යටින් තියෙන කුප්ප ගතියේ යටින් තියෙනවා දවල් මිගෙල් රෑ ඩැනියෙල්. ලෝකෙට පේන්නේ නැති වෙන්න අපි මෙව කරාට අපිට නිකමට හිතන්න හීන ලෝකයේ බයලජ්ජාව තියෙනවද කියලා. එකෙකුටවත්. ආ එතෙන්දී තමයි මේක එළියට එන වෙලාව. ඒක ටිකක් බිව්වට පස්සේ කුඩු ගැහුවට පස්සේ බයල ඇත්තටම ඒක තමයි ඒකේ තියෙන සාන්තිය. මේ හිර කරගෙන අපි ඉන්නවා බයලජ්ජාව කියලා. ඒක මේ ලෝකයට ප්‍රකාශ වුණාට ඒක පිළිබඳව යථාවෝධකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. නමුත් ඒක කරන්නේ කියලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙන මේ ලෝකයේ සාමයේ වෙනුවෙන්. නමුත් ප්‍රශ්න ඉවර වෙන්න නම් මේ සංස්කාර තමයි බයලජ්ජා දෙකේ හික්මීමේ සීලයේ අන්තිම අඩුම ලංසුව සංඛාර උපේක්ඛා කියලා කියන්නේ මේ හිතට එනවනේ ගොජ දාන අදහස් අර්ථ කරන්න ඕනේ මේ කරන්නේ ඒක ආවට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක මාක් කරලා තියාගන්න බුක් කීපින් එකක් දාලා තියන්න එන්ට්‍රි එකක් දාලා තියන්න මේ එන්නේ ඒක හරහා අපි අත්නෝමතිකව මේක උත්සන්න කරගෙන ආසන්න කරගෙන මේකට පැන්නොත් තමයි විඥානයේ ඒකේ අවස්ථාව අරගෙන ඉදිරි සැලසුම් සකස් කරන්න. මේවට කියනවා ෆැබ්‍රිකේෂන් කියලා. එහෙම නැත්නම් මේ කතා ගොතන ගතිය. මේ එකින් එක අල්ලන ප්‍රපංච කරන ගතිය නිසා මේ එනේන දේවල් එකකවත් වැරද්දක් නෑ මොකද හේතුඵල ධර්මයේ පේන්න නම් ඒව එන්න ඕනේ ආවට පස්සේ කියන්න ඕනේ ඔයගොල්ලෝ මට යෝජනා කරන්න අයිතියක් තියෙනවා හැබැයි මම මේ දේ කළ යුතුමයි කියලා කියනනම් ඔයා මේ සේවකෙක් නේ ඔයා මගේ මහා මේ ස්වාමියා වෙනවා මට කවුරුවක්වත් නැහැ මේ ලෝකේ මේ දේ කළ යුතුයි කියලා කියන්නේ මානවයර තියෙන මූලික අයිතිවාසිකමක් ඒකට කාටවත් බෑ තව කෙනෙකුට එහෙම මේ දේ කළ යුතුයි කියලා කියන්නේ ඒකට තමයි අධිකරණේ තියෙන්නේ. ඉතින් මොකටද අපි අනුන්ගේ අනුන්ට අධිකරණේ පාවා දෙන්නේ? ඕන කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. යෝජනා කිරීමේ අයිතිවාසිකම සහෘදයන්ට තියෙන බව මතක තියාගන්න. අපි ඇසුරු කරන ඕනම කෙනෙකුට ඕනම යෝජනාවක් කරත හැකියි. හැබැයි යෝජනා මේ කාලය ඇතුළත මෙච්චරකින් විමසලා දෙන්න කියලා කියනවා. ඒක කවදාකවත් සම්මානයක් නෙවෙයි. ඒක දඬුවමක්. අපි වීම පණව ගන්න දෙයක්. ඒ නිසා මේ සංස්කාර සේවය යොදවන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් සංස්කාර දෙන හැමදේම කන්න ඕන කියලා එකක් නැහැ. එතකොට පුළුවන් මේ විඥාණයට මේ සංස්කාරයගේ සංසිද්ධිය මහරා සංස්කාර උපේක්ඛා කියලා මේකට කියන්නේ. මේක තමයි ඇත්තටම අපි මේ අපේක්ෂාව අතහැරලා උපේක්ෂා වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් নিরপেক্ষ තත්ත්වයට යන්නත් බෑ අපිට අපේක්ෂා තත්ත්වයට යන්න බෑ අපිට අතරම තියෙන උපේක්ෂා තත්ත්වයට යන්න පුළුවන් මොකද්ද ඕන කෙනෙක් මොන යෝජනාව ගෙනාවත් මොන කෙලෙසේ හිතට පහළ වුණත් මොන දර්ශනේ දැක්කත් ඒක පිළිබඳව කතන්තර ගොතන්න යන්නේ නැතුව දැනගෙන දැකීම දැකීම මැත්තේෙන් එතකොට එතකොට දිට්ටි දිට්ටි මත්තන් වෙනවනම් සුතේ සුත මත්තන් වෙනවනම් මුතේ මුද මත්තන් වෙනවා විඤ්ඤාතේ ඉබේ විඤ්ඤාත මත්තමට අර තුන අපිට පේන තියෙන ditta sutta muta කියලා කියන්නේ දැකීම, ඇහිීම, මුත කියලා කියන්නේ ගන්ධ රස පහස. ඒව ඒ මට්ටමින් නතර වෙනවා නම් අපිට ලැබෙන ලාභය තමයි විඥානේ පැනලා දෙන්න හදනකොටම ආ තේරුම් ගන්නවා මෙයා මේ හොරාගම්මෙන් පේන අහනවා වගේ මෙයා ස්විච්චාවෙන් ඉදිරියපත් වෙලා ඔපිනියන් දෙන්න දෙනවා. ස්විච්චාවෙන් ඉදිරියපත් වෙලා නව නිර්මාණ කරනවා. ස්විච්චාවෙන් ඉදිරිපත් කළ અભිවෘද්ධි කතා කරනවා. ඒ මොකද යකේ තියෙන මේ ධන ගතිය, ඉන්න බැරි ගතිය, අසහනශීලී ගතිය නැත්නම් මේ දුක. ඒ ඒ පෙන්වන්න හදන සැලසුම් වෙනුවට මේ තියෙන අසහනකාරීකම මේ අතෘප්ති කරගතිය, මේ පෙළන ගතිය, මේ තවන ගතිය දුක්ඛ සත්‍යයේ නියෝජනයක් විදිහට බැලුවොත්, දැක්කොත් නැත්නම් සතියට අහු වුණොත් ඒ යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන් වෙයි මෙතෙක් කල සංසාරේ කෙරුවේ ඕකට පයින් ගහපු එක. ඕකට නුඹනදකින් කියපු එක. එහෙම නැත්නම් අනන්තවත් අප කරා මේ බලාපොරොත්තු සුන් වීම අතෘප්තිකර තත්ත්ව ඇවිල්ලා තියෙනවා. කවදාහකවත් මේක මේ සංසාරේ ස්වභාවය බව දුක්ඛ සත්‍ය බව නැත්නම් ආර්ය දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්න නැතුව අපි මේක වෙනස් කරන්න හිතනවත් එක්කම සංස්කාර සහ විඥාන ඇවිල්ලා මේ කටයුත්ත කරනවා. ඒ දේ කරාට කිසි ප්‍රශ්නයක් නෑ අපි දැනගන්න ඕනේ මේක මේ මගේ සුභ සිද්ධියට කරන එකක් නෙවෙයි මට ඥානයක් තියෙනවා. මේකට යෝනිසමනසිකාරය කියලා කියනවා. මේ මගේ තියෙන මේ අසහනය ක්‍රියාවත් කරලා දඩබීම කරගෙන මේගොල්ලෝ අතිරේක ලාභන හැටි. ලාභන අන්තිමට මට ඇති ඇති වෙච්ච සාහනකුත් නෑ. ඒ නිසා මේ අසහන මට්ටම අසහන මට්ටම වශයෙන් පිළිගැනීමට සරුවචනාංශ කියන්නේ දුක්ඛේ ආර්ය ඥානේ නැත්නම් ආර්ය දුක්ඛ සත්‍යය. ඒ කිසි කෙනෙකුට අඩුවක් නැතුව දැනටමත් හම්බෙලා තිනවා මේ ඔක්කොමලා හිතනවා මේකෙන් එහා පැත්තට ගිහිල්ලා වෙනමම තැනක් ඇති මේ අසහනයක් නැති දවිල්ලක් නැති තැනක් දවිල්ලක් නැති තැනක් මේකට මෙහෙම වාක්‍යයක් ඉතගේ මේ අසහනය මේ දැවිලි තැවිලි පිළිබඳ අඥානය තියෙනවා දුක්ඛේ අඥානය තියෙනවා අසතිය තියෙනවනේ ඇත්තට මේක හරියට දැවිලි තැවිලි මේක දුක්ඛේ ඥානේ බව දන්නවනම් දුක්ඛේ ඥානය පහරන ਸਰවචනන්සේ සඳහන් කරනවා මානි දුක නම් ඇත්තටම දුකයි මම ඒක නෑ කියන්නේ නමුත් මේ දුක බව දැනගන්න චිත්තක්ෂණේ විතර මනුස්ස ජීවිතයේ උත්කෘෂ්ඨ ඥානයක් තවත් නෑ උත්කෘෂ්ඨ සැපක් නෑ මේක වටේනේ මම මෙච්චරලා කරගුණේ මේක බාර ගන්න නැතුව ඔය මොන දහංගට දැම්මත් ඒක කරකලා එනවා මේක බාරගනි ඒක පෙළෙන ගතියක් බව හැබැයි දැරිය හැකියි ආන ඒකට අපි කියනවා සංඛාර උපේක්ඛා සංස්කාර තියෙනවා. ඒකෙන්ද උපේක්ෂා වෙනකොට ඒ ගතියට කියනවා తాදී ගුණය කියලා, නොසලෙන ගතිය කියලා, අෂ්ටෝක ධර්මේ කම්පා නොවීම කියලා. ඒ නිසා Taman වෙත පැමිණෙන යමක් වෙනවනම් ද සිංහලයා කියන්නේ පැමිණි දුක් පැනිරායි. ඒක ප්‍රතික්ෂේප කරන්න හෝ ඒකට වටෙන් අත දාන්න ගිය ගමන් තමයි මේ සංකරතා සියල්ලම පැමිණෙන්නේ. මේ දේ දැරීමේ ශක්තිය අපේ අන්තරේ තියෙනවා. ඒක පිළිබඳව කාටවත් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. සරුවච්චන් වහන්සේටත් ලෙඩ වුණා. සරුවච්චන් වහන්සේගේ ශරීරයත් ජජ්ජර සකටයක් විදිහට, දිරච්ච කරත්තයක් විදිහට ජර්ජර ගෑවා. සරුවච්චන් වහන්සේ ජරාවට ගියා. මරණයට ගියා මේ කාටවත් දොස් කියන්න ගියේ නැහැ. ඒ වගේ මේ ශරීරය සරුවඥ කරන්න ඕන නම් සරුවඥ පැත්තක තියන්නකෝ ආර්ය தත්වයකටපත් කරගන්න ඕනේ නම් එහෙම නැත්නම් අරහේ தත්තරපත් කරගන්න ඕන නම් මේ වෙත පැමිණෙන දුකේ තමයි පළවෙනි ආර්ය සත්‍ය තියෙන්නේ. ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ආන්නේ පැමිණෙන ප්‍රමාණයට hina වෙලා මුණ දුන්නොත් hina වෙලා කියන්නේ පස් සතියෙන් මුණ දෙනවයි කියමුකෝ. සතියෙන් මුණ දෙන්න පුළුවන් නම් මේකේ පුදුමාකාර දැරීමේ ශක්තියක් ප්‍රතිශක්තියක් වැඩෙන පටන් අර ගන්නවා. ඒක තමයි සරුවචනාංශය අපට දෙන දායාදය සරුවචනාංශය නිසා කියනවා බහුන්නං වතසෝ භගවා සත්තානං සුඛා අපහ උපහත්තා කවදාකවත් මිනිසෙකුට හිතා ගන්න බැරි විශාල සැපයක් බුදුචානන්සේ තමන්ගේ ධර්මේ හරහා මිනිසෙකුට ගෙනලා දෙනවා බහුන්නං වතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා මේ දුක පිළිබඳ තැවි තැවි පෙලි පෙලි මේකට උත්තරයක් ඇති කියලා හොයමින් මේ කරන අසහනකාරී தત્ත්වයේ ටොංගන බුදුහමර නැති කළා දාලා තියෙනවා. අද දවල් ඔය මේ ප්‍රශ්න උත්තර වෙලාදී එක්කෙනෙක් ඔය කියන්න උත්සාහ කරා ටිකක්. මේක හරි හැටියට දැක්කට පස්සේ මෙතෙක්කල් විඳපු දුක දුකක් නෙවෙයි. ඒක දරන්න පුළුවන් දැරිය යුතු කඩින් පරීක්ෂණයක් විතරයි. ඒක නිකන් බාධක දිවින් තරගයක් වගේ. ඒන හැම බාධකයක් මේ තරගයේ හැටි. ජය ගන්න ජය ගන්න එනවා පුදුම දැරීමේ ශක්තියක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිසා වෙත පැමිණෙන තියෙන විශාල දුක් අන්දරාවක් ඒවට අපි කියන්නේ අතීත දුක්, අනාගත දුක්, අතන දුක්, අරයගේ දුක්. බුදුරජාණන් අපිට බාර ගන්න කියලා කියන්නේ මම දැන් මෙතන තියෙන එක විතරයි. ඒදී බාර ගැනීම හරහා පුදුමාකාර ආසානයක්, පුදුමාකාර මානසික අතීතයක් ආතතියක් අපිට අයින් කරන්න බෑ. හැබැයි හුඟ වෙලාවට අපිට හිතෙනවා අපි ප්‍රශ්න වලින් පැනලා යනවා. යුතුයකම් වලින් පැනලා යනවා. ඒ නිසා අපි යුතුයකම මේ දුක් බාර ගන්න එක තමයි. කොහේ හරි තියෙන දුකක් ඒ රජුරංගේ අපි කැබිනට් එකේ ඉස්සරහන දුක් ගන්න රාල කියලා එකක්. මොනවා හරි විසඳගන්න ප්‍රශ්නයක් බැරි වුණොත් ඌට බයිනවා. උගේ මල්ලර තමයි දාන්නේ. ඉතින් මම කැබිනට් එකේ නැතුවම බැරිලු. මොකද හුඟක් වෙන ප්‍රශ්න විසඳගන්න බැරි එකනේ. ඒ වල හමස් පෙට්ටිය කියලා කියනවා මලට. දැම්මට පස්සේ මාසායකටවත් බලන්නේ නැහැ ඒකට. අන්නේම ලොකු හමස් පිටියක් තියෙන උන යෝගාවචරය ගාව කවුරු ඇවිල්ලා මොනවා හෝ හෝ හා හා හා සල්කා බලන්නකෝ කියලා තියෙනවා. එච්චරයි. දවස් තුන හතර බලනකොට අරුවටත් මතක නැහැ. ඌ එතකොට එක්ක රට ඇරලා ගිහිල්ලා. මිනිහ නැහැ. මේ ඒ වෙලාවෙම අපි දැවුනොත් දැවුනොත් තමයි ඔන්න අපි ඒ කට්ටියගේ සහෘදය බවටපත් වෙන්නේ. ඒ කට්ටියගෙන අපි සහෘද වෙන්නේ මායාගේ. අපි සහෘද වෙන්නේ කෙලස් වල. අපිට යාට කියන්න තියෙන ඕ මම මේක සලකා බලනවා. හැබැයි කිව්වොත් මට දැන් ඕනේ කියලා මේ. අනුගේ කොන්තරත් කරන්න නෙවෙයි මම ඉන්නේ. උඹට ප්‍රශ්නයක් තියෙනවා නම් කියපන් විස්තර දෙන එක මගේ අතේ වැඩි. උඹට යෝජනා කරන්න පුළුවන්. ආ මේ මට්ටමට දිනකට කියනවා යෝනිසමනසිකාර නැත්තම් සතිය නැත්තම් අපන්නක ප්‍රතිපදාව කියලා. ඒ නිසා විඥාණය නිරුද්ධ කරන්නේ විඥානේ මරලා නෙවෙයි එයා මෙතෙක්කල් ක්‍රියා කරපු රූප වේදනා සංඥා සංඛාරවල තියෙන යථා ස්වභාවේ ඇති ඇටි පෙන්නකොට විඥානේ අඬු කැඩෙන ගතියකටපත් වෙනවා ඊට පස්සේ විඥාණයට ඉඳලා වැඩක් නැහැ එහෙම. එයාට ඕනේ හැම වෙලාවෙම අයියා වෙන්නයි. එයාට ඕනේ හැම වෙලාවෙම මුදුනා වෙන්නයි. ප්‍රමුඛයා වෙන්නයි. ඉතින් අපි කියන නෑ අපිට සමාන තැනක් දෙන්න. ඒ අතිරේක ලාභ ලැබෙන බැන්න විඥානයේ විසින්ම විඥානයේ ක්ෂය වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට අර කුමරු කුමරි සැප විඳපු එහෙම නැත්නම් අර ලාභ සත්කාර සම්මාන සිලෝක හොයන කෙනාට පේන්නේ මගේ ආත්ම නිෂේධනයක් වෙනවා ඉච්ඡා බංගත්වයක් වෙනවා මම හීනමානකටපත් වෙලා තියෙනවා මම නිකමෙක් බවටපත් වෙනවා කිය. මොසර්පචනanse ඒකටම කියනවා. ඕකට තමයි මනස විවේකයේ කියන්නේ. ඕක තමයි හුදෙකලාව කියන්නේ. ඕක තමයි සුඛය කියන්නේ. ඕක තමයි පිරිච්ච ගතිය කියන්නේ. ඔය අරක ඕන මේක බෑ මේක ඕන මේක බෑ. ඒ නිසා ලාභ සත්කාර සම්මාන සිලෝක මාර්ගයේ එකක් නිබ්බාන ගාමී ප්‍රතිපදා එකක්. ඒ නිසා අප වෙත පැමිණිලා මේ දෙන්නෙක් ගත්තොත් දෙන්නෙක් වෙනසක් නැහැ. මේ දෙකේම ආර්ධනා නිතරම අපිට පැමිණෙනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේක මේ පැත්තට ගියොත් ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට යනවා. කානිවාටිම ෂටයි මායාවී වංචනිකයි මේ පැත්ත තියෙනවා නිබ්බාන ගාමිනී බොහොම සරලයි ඍජුයි තේරෙනවා. ඉතින් මේ දෙක හැම කෙනාටම හැම චිත්තක්ෂණයකම සමාන අවස්ථා තියෙනවා. යෝගාවචරයට මේක කොහොමද වෙන්නේ? මේකේ යාන්ත්‍රණය කොහොමද? මේක බුද්ධ ආදී උත්තරමනසල දැක්කේ කොහොමද කියනකොට විශ්වාසයක් ගොඩ නැගෙනවා. මේක පොට්ට chance එකක්වත් නිකන් හීනයක්වත් එහෙම නැත්නම් භ්‍රාන්තියක්වත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා ගෙනාපු ආර්ය ප්‍රතිපදා වෙච්ච එකක් කියලා එයාට තෑයෙන කාලයක් යනවා හැබැයි ඒක හිතට එන්න මේ කරන වැඩේ හරි යන්න ඕන කියලා ඊට පස්සේ ඒක යාටම සිද්ධ වෙනවා දේ තමන් ගත්ත මාර්ගය සාධාරණීකරණය කරන්න ඒක ඔප්පු කරලා පෙන්වන්න ඒ එම තේරුම් ගත්තේ නැති එකනත් තේරුම් ගත්ත එකනත් කෘත්‍ය හමාර කරපු එකනටත් තුන් දෙනාටම manussත්වයේ වශයෙන් ලැබිලා තියෙන ප්‍රස්තාව නම් එකයි කිසි විදිහකට මේ manussත්වයේ මේක සම්බන්ධයෙන් එක්කෙනෙකුට වැඩි කෙනෙක් ඉස්සරහින් පස්සේ නැහැ. ඉතින් ඒ නිසා එතන සම්මාදිටියට ලොකු කාර්යභාරයක් තියෙනවා. යෝනිසෝමනසිකාරයට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ යෝනිසෝමනසිකාරයේ බොත්බල්ලා විතරක් අද්දවල්ලා ප්‍රශ්න වගේ වෙන්නේ භාවනා කරන ගමන් බණ අහන ගමන් ධර්ම සාකච්ඡා කරන ගමන් තමන්ගේ චින්තන රටාවේ තමන්ගේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ වෙනසක් සිදු වෙනවාමයි. ආහන්නේ සිදුවීම හරි හැටියට දාගන්න යෝගාවචරයට ගොඩක්ම බාධා කරන්නේ මේ විඥානයගේ තියෙන ෂටකපට ගති. විඥාණයමත් නෙවෙයි විඥානයගේ චෛතසික එක එක චෛතසික ඒ ප්‍රධානම දේ කියනවා ඒ දේදී ප්‍රධානම වැරද්ද කරන්නේ චේතනාව කියලා. එහෙම නැත්නම් මේ සංස්කාර ඒ නිසා මේ කටයුතු කරනකොට ඒක පිළිබඳ අවබෝධයක් නැත්නම් විඥානයාගේ නිරෝධයක් දැක ගන්න බෑ ඒ නිසා මේ සංස්කාර ගෙවම් කරන ක්‍රමය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ පරියන්කේ මුලදී වචී සංස්කාර ගෙවනවා ඊට පස්සේ කාය සංස්කාර ගෙවීම යෝගාවචරයට මේ ආනාපාන සංසිද්ධීමක් වශයෙන් පෙනෙන ඊට පස්සේ වේදනා සංඥා දෙක ඇවිල්ලා එතන ගොඩාක් වංචනික ධර්ම ෂටගති මායාවී ගති පේනවා. පේනවනම් හරි. පේනවනම් වැඩේ යනවා. එතකොට තේරෙනවා මේ ලෝකයේ කියලා කියන්නේ වේදනා සංඥා වලින් හැදිච්ච මනෝමය මනස ප්‍රධාන කරගත්ත දෙයක් මේකේ තියෙන්නේ. ඒක නිසා මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය දෙයක් මෙන්න මේකට සතුටින් පසන්න චිත්තෙන් සන්තුෂ්ට සතුටු වෙච්ච කෙනාට විතරයි නිවන හම්බෙන්නේ. ප්‍රසන්න හිතක් ඇති කරගන්න විතර විතරයි නෙවෙන හම්බෙන්නේ මේකට අප්‍රසන්න භාවය ඕනේ තරම් එන්න පුළුවන් මේ මේ මනෝමූලිකයි මනෝමයයි කියන එක එනකොට අප්‍රසන්න හිතක් එන්න පුළුවන් පදුත්ත හිතක් එන්න පුළුවන් එහෙමනම් අනිවාර්යයෙන්ම ගැල පිටිපස්සේ කොනාගේ කුරේ පිටිපස්සේ ඇදලා ඉන කරත්ත රෝදේ වගේ ඒ තමන්ගේ කර්ම රාශිය ඇදිලා එනවා. මේක සතුටු සිතින් බාරගත්තොත් මේක හේතුඵල ධර්මයක් තියෙන්නේ. මට ඕන නම් මම මෙච්චර දුක් ගන්නෑ. මේක දුක් දෙන ධර්මලදාර දෙවි කෙනෙකුත් නෑ හේතුඵල ධර්මයක් තියෙන දැන් මට පේනවා ඒ නිසා මම මේක සතුටින් එන තමයි දුක තියෙනව දරන්න පුළුවන් ඒක තමයි මේකට ගන්න තියෙන ආප්තෝපදේශේ දරන්න පුළුවන් නම් කාගෙන ඒ ගෙවෙන බව දැනන කාගෙන යන්න පටන් අරගත්තොත් එයාට ඒ ඇති වෙන ජයග්‍රහී සතුට හිතම Taman එක්ක යන හේවණල්ල වගේ ක්‍රියාකාරකම් වල වචනයේ හිතවිලි වල පේන පටන් අරගන්නවා ඉතින් ඒ නිසා මේ කවුරු හරි හිතනවා නම් මේ විඥානයේ නැසීමෙන් විඥාන නිරෝධ වෙනවයි කියලා ඒ ගාන නැසීදීනස ගන්න කෙනෙක්. උච්ඡේදවාදයක්. එතකොට විඥාණයට කණ්ඩ බොණ්ඩ දීලා විඥාණය මරන්න පුළුවන් කියලා කියනවනම් කාමස්කල්ලිකාණ යෝගය. මේ දෙකටම යන්නේ නැතුව අතරමැදි මාවත තමයි ඔය සංස්කාර නිරෝධය හරහා ආර්ය අෂ්ටාංග මාර්ගය විස්තර කරන ක්‍රමය. ඉතින් ඒක සීලයෙන් සමාධියෙන් නැත්නම් මෙහෙම කිදයි. ඒකට පටන් අරගන්න සීලේ සමාධිය අත්‍යවශ්‍ය වෙනවා. මොකද පචී සංඛාර කාය සංස්කාර සීලයට මේ සමාධියට තමයි අයිති වෙන්නේ. සමාධියෙන් තමයි අපි මේ පචී සංඛාර කාය සංස්කාර සංසන්දනය කරගන්නේ. තේරුම් අරගන්නේ නමුත් අවසානයේ සිදුවෙන මේ මනෝ සංස්කාර කියන වේදනා සංඥා පිළිබඳ අවධියක් සමාධි උපකරණ වල නැහැ. ඒකට වෙනම ප්‍රඥා උපකරණ පාවිච්චි කරනවා. අර දෙක ඕනෙමයි. ඒක පිළිබඳව කිසිම තර්කයක් වාදයක් නැහැ. නමුත් ඒකෙන් වැඩ ඉවර කරන්න බෑ. නිසා අපි මේ දේශනාවලිය නැත්තම් මේ වැඩ පිළිවෙල ගොඩාක් වෙලාවට ඒකට තැබිය යුතු තැන ගෞරවණීය විදියට සීලය සමාධිය ගරු කරනවා. නමුත් දේශනාව සහ ධර්ම සාකච්ඡා ගොඩක් වෙලාට යොමු කරන්න මේකට අවිද්‍යාව දුරු කරන ප්‍රඥා විමුක්ති පැත්තට ගන්න පුළුවන් උපකරණ මල්ල ඇදලා ගන්නයි. නමුත් ඒ නිසා මේ කරන විග්‍රහය සීලේ මුල් කරගෙන කරන කතාවත් එක්ක පොඩ්ඩක් හුරස් වගේ පේන්න ඉඩ තියෙනවා. සමාධිය මුල් කරගෙන කරන උපක්‍රම ගැන සාකච්ඡා නොකිරීම නිසා සාධාරණයක් බව පේන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම එකක් නෙවෙයි. ඒ දෙක ගැන දක්ෂ කෙනෙකුට ඒ දෙක උපකරණ ලැහැත්ති කරගත් එක්කෙනෙකුට ප්‍රඥාවෙන් මේ ටික වෙන කරන්න උපකරණයක් ඇත්තෙම නැහැ. තියෙන්නේ මෙතන ප්‍රඥාව විතරමයි. අර උපකරණත් තියාගෙන ඉන්න බලන කෙනෙකුට නම් සතුටු වෙන්න පුළුවන්. අපි මේ වෙනකොටත් ප්‍රධාන වැඩ ගොඩක් ඉවරයි. ඉදිරියට අවශ්‍ය කරලා තියෙන හැකි සංඥා. ඉදිරියට අවශ්‍ය කරලා තියෙන්නේ සතුටින් මේකට මුහුණ දෙන ගතිය. ඒකට බාධා කරන ප්‍රධානම දේ තමයි සැකේ. ප්‍රධානම දේ තමයි මම තාම දන්නේ නැහැ මට මේක නැහැ. මම මේ අඩුපාඩු සහිතයි කියලා මේ ඔක්කොම කෙලෙස් මේ ඔක්කොම මාර බලවේග ඒ නිසා දැනටමත් තබලා තියෙන මේ පියවර සංසාරේ කරගන්න බැරි වෙච්ච වැඩක් ඒ නිසා ඒකට සතුටු සිතින් මූණ දුන්නොත් එහෙම නැත්නම් හැකි සංඥාවෙන් මූණ දුන්නොත් මේ ළඟ Taman ළඟ තියෙන අඩුම කර්ම ටික හොඳටම ඇති ඒ නිසා මේ ධර්මදේශනට අහුම්කම් දෙන සියලු දෙනාටම ඒ Taman සකස් කරගෙන තියෙන මේ උපකරණ පෙළගස්සගෙන එකලස් කරගෙන මේ ඉතුරු කටයුතු සූක්ෂම කටයුතු ටික කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා